හොඳින් සාවධානව ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ සක්මාසේ නිසා ඔබ මා කල්පනා කළා මේ ඇයට බුදුගුණ භාවනා වැඩිම තුලින් මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් ලබාගත හැකි පහසු ආකාරයක් ලැබෙනවා. බුදුගුණ භාවනා වඩන ආකාර ගැන අප අද කතා කරන්නේ මා අප අර දෙන්නද අරහම් බුදුගුණේ ඒ පෙරවදලේ නැත්නම් දිවිසුම කොටසේ බුදුගුණ භාවනා වැඩි යුතු ආකාර දක්වා දෙලෙනවා. එය නැවත පරිශීලනය කරලා බලන්න. බුදුගුණ භවනා වැඩිම තුළින් සම්ප්‍රදායක වශයෙන් පිළිගන්නේ උපචාර සමාධි මාත්‍රයක් පමණක් ඇති කරගත හැකි බව. විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ යටවා පොත් සහ ඒවා පාඩක කරගෙන දීවෙන කියවෙන දේවල් වලින් අපට ඇතින්නේ ඒ අදහස තහවුරු කරන දේවල් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන අංගුත්තර නිකායේ එක්වෙනි පාඨයේ ඒකෝ ධම්මෝ වික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසම්මාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ ඒකතමේ කතමෝ ඒකෝ ධම්මෝ බුද්ධාන සතේ මහන්නේ එකම ධර්මයක් භාවිතා කිරීම තුළින් වැඩිම තුළින් ඒකාන්ත නිබ්බිදාය ඒකාන්ත වශයෙන්ම මේ සසර කල කිරීම ඇති කරනවා සසර කෙරෙහි ඒ වගේම විරාගය ඇති කරනවා නිරෝධය නිරුද්ධ කෙලෙස්යන් නිරුද්ධ කිරීමට සහ කෙලෙස් සංසිඳ උපසමාය කෙලෙස් සංසිඳීමට ඒක හේතු වෙනවා. අභිඥාය චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රතිවේද කිරීමට කෙලෙස්ින්ම නිබ්බානාය නිර්වාණය සාක්ෂාත් වීමට මේ එකම ධර්මයක් භාවිතා කිරීම තුළින් හැකියාව ලැබෙන කවරක්ද ඒකම ධර්මය කියන්නේ? බුද්ධාංශති. මේ බුදුරජාණන් වහන්සේගේ වචන අප ප්‍රකාශ කරන්නේ අප කියන කරුණෝ 100%ක්ම බුද්ධ දේශනාවලට අනුකූල බව දැක්වීම සඳහා. එතකොට සාමාන්‍ය ව්‍යවහාර කරන නැත්නම් සම්ප්‍රදායික වශයෙන් අදහස් වල පිළිපදාගෙන කරනු ලබන බුදුගුණ භාවනා වැඩිම තුළින් ධ්‍යානයක් ලබන්නට බැහැ මාර්ගඵලයක් ලබලා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට බැහැ උපචාර සමාධිය කියන එක පමණයි ලබන්නට පුළුවන් කියලා දැක්කනේ උපචාර සමාධිය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ ධ්‍යාන මට්ටම වල ඉතා පහළ තත්වයක තියෙන සිතේ සමාහිත ස්වરૂපයක්. බොහෝ විට ධ්‍යාන මට්ටමට ආසන්න තත්වයක් කියලා පොත්වල ඒක හඳුන්වනවා. එසේතත් ඒ දැන් අප සාමාන්‍යයෙන් මේ ලංකාවේ විවහාර කරනු ලබන බුදුගුණ භාවනාව තුළින් ඒ ආකාරයෙන් මේ භාවනාව වැඩි වීම තුළින් උපචාර සමාධි මාත්‍රයක්වත් ඇති කර ගැනීමට හැකි වේවිද කියන කරුණ ඇත්තෙන්ම මට නම් සැලසහිත කරනවා. එතකොට අපේ බුදුගුණ භාවනාව වඩන විට සතර සතිපට්ඨාන ධර්මයන් බැරිද ආකාරයෙන් ඒ බුදුගුණ භාවනාව වැඩිම වැඩිම තුලින් පමණ අපිට පුළුවන්කම ලැබෙනා නිවන් අවබෝධ කිරීමට. ඒක ඒ කරුණ තමයි වැඩිපුර අපිට අපව විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඊට ප්‍රතිලෙන් කියන්නට ඕන බුදුගුණ භාවනාව වැඩිම තුනේ සමාධිය ධ්‍යාන උපදවා ගත හැකි ආකාර කීපයක්. ඉතා කෙටියෙන් හඳුන්වා දීමක් අපි මේ කරන්න විස්තර කතා කිරීමක් නෙවෙයි. උපචාර සමාධියේ ධ්‍යාන මට්ටම් කවරක්වත් අමුදා ගන්න පුළුවන් බුදුගුණ භාවනාව තුළින්. දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයා දෙස මහා කරුණාවෙන් බලනවා. නැත්නම් උන්වහන්සේගේ මෛත්‍රී ශක්තිය තරම් විශාල ශක්තිය මුළු විශ්වයේ කිසිම වෙනත් බුදු කෙනෙකුට හර තව කිසිවෙකුට ඇති කරගන්නට බැරි තරම් එකක්. ඒ තරම් විශාල මෛත්‍රී ශක්තිය බුද්ධ බුදුරජාණන් වහන්සේගේ සිත තුළ පවතින. උන්වහන්සේ බෝසත්ත්ව මූලයේදී පවා මෛත්‍රිය වැඩි වූ ආකාර දැක්වෙන ජාතක කතා බොහෝ දැක්වෙනවා. ඔය සාන්තිවාදී සාස්ත්‍රය වැනි පිළියම් පිටින අවස්ථාවේදී කලාබු රජුරෝ ඇවිල්ලා අත් දෙක කපලා දානවා ඊට ඉස්සෙල්ලා නාසය කපනවා කන් දෙක කපලා ඉවත් කරනවා අත් දෙක කපලා ඉවත් කරනවා කකුල් දෙකම කපලා ඉවත් කරනවා ලේ බිලක් මැද සිටි සිටගෙන ඒ සාන්තිවාදී තාපසේ ප්‍රකාශ කළේ යෝ මේ හත්තේ ජපාන දේශේ කන්න නාසං දෙච්ඡේදේ ඉරන් ජීවිතෝ සෝරාජා නහිපංජන්ති මාදිසාකය මගේ කන් නාසා කපා දමපු අත්පා කපා දමපු ඒ රජතුමා සිරන් ජීවිතෝ බොහෝ කල ජීවත් වේවා නැහැ කුඤ්ඤන්ති මා දිශා මහවැන්නෝ කිපෙන්නේ නැහැ කිය. එක් අවස්ථාවකදී තමා දරුවෙක් කුඩා දරුවෙක් ධම්මපාල කුමාරය තමාගේ පිය රජුගේ දත්ත දෙව්දත් කිසිම වරදක් නොකළ ඒ කුඩා දරුවා වදකයා ගෙන්නලා අත්පාසාදිය කපනවා අම්මා කෑ ගහනවා පුළුවන් තරම් දුරට එපා එපා කරන්නට මේ වදේ දෙන්න තියපා කියලා ඒ තිදෙනා කෙරෙහිම එකසේ මෛත්‍රිය එදා බෝධිසත්ව ළමා කුමාරයා පැතිරුවා. හඬන මව කෙරෙහි කඩුව අමෝරාගෙන සිටින වඩකයා කෙරෙහි අන දෙනු ලබන රජතුමා කෙරෙහි එකසේ මෛත්‍රිය පැතිරුවා. ඒ එදා බෝධිසත්ව මූලයේ මේ කරුණ අපි හරියට තේරුම් ගන්න විට ඇයි අපට සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට බැරි කියන අදහස හිතට කැවෙන්න ඕනේ. එවිට සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නට ඒක ඉවහල් වෙනවා. බුදු වුණාට පස්සේ තියෙන මෛත්‍රී ශක්තිය එසේනම් කියන්නටම දෙයක් නෙවෙයි. ඒ මෛත්‍රී ශක්තිය කොයිතරම් දුරට ඉතුරුනාද කියලා ඒක දකින්නට පුළුවන් වන්නේ බුදු ගුණ යන්තා දුරට දකින්නට පුළුවන් නම් ඒ තා දුරට ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී පැතුරු ආකාරයේ දකිනේට සමාගයේ සිත තුළ නිරායාසයෙන් මෛත්‍රී ගණිත වෙනවා. උන්වහන්සේ මෛත්‍රී ඵලයේ ධ්‍යානයට පත්තුලේ මෙහිමයි කියලා දකිනේට අපේ සිත ඵලයේ ධ්‍යානුවට පත්වන්නේ. නැත්නම් මහා කරුණා සමාපatti ඥානීය ප්‍රතිසම්පදා මග්ගපාළිය 89 ආකාරයකින් ඇති වෙන බව දක්වා තිබෙනවා. බහු බහුකේ ආකාරයේ පස්සංකානම් බුද්ධානම් භගවන්තාන සත්‍යේසු මහා කරුණා ඔක්කමැති විවිධාකාරයෙන් සත්‍ය දේශ බලලීට බුදුරජාණන් වහන්සේට සත්‍ය කෙරෙහි මහා කරුණාවක් ඇති වෙනවා මහා කරුණාවට දැස ගන්නවා කියන එකයි අදහස. ආදිත්‍ය ලෝක සංවාසෝති පස්සංකානම් බුද්ධානම් භගවන්තාන සත්‍යේසු මහා කරුණා ඔක්කමැති මේ ලෝකයේ දිලිගෙන දැවෙනයි කියලා ලෝක සත්‍ය අධිස බලනේදී බුදුරජාණන් වහන්සේගේ සිත තුළ මහා කරුණාවක් ඇති වෙනවා. අපි දකිනවා නම් මේ ලෝක සත්‍ය දිලිගෙන දැවෙනයි කියලා. අපගේ සිත තුළයි කරුණාව ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිත තුළ තියෙන කරුණාව නෙවෙයි. අපගේ සිත තුළ ජනිත වෙන කරුණාව. කේන ආදිත්තං කුමකින්ද මෙසේ ගිහිගෙන දෙවෙන්නේ රාගග්ගිනා දෝසග්ගිනා මෝහග්ගිනා ජාතිය ජරාය මරණේන සෝකේ විපද්දේ දුක්ඛී දෝමනසේහි ආදිත්තං තේවදාමි ජාතිගින්නෙන් ජරාගින්නෙන් ව්‍යාධිගින්නෙන් මරණ ගිනිවලින් ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ගිනිවලින් ගිනිගෙන දෙවෙන සාමාන්‍යයෙන් කරුණා භාවනා කරන දුකපස්සත්ව දුකින් මිදෙත්වා කියලා කියන්නේ නමුත් මේවා ගැන හැදිලා බැලීමක්වත් එය කරන බවක් අපට නම් දක්න ලැබෙන්නේ එම නිසා අපි දකින්න තෝරන ඒ බුදු ඇසින් දැකපු ආකාරයෙන් ලෝක සත්‍ය කෙරේ කරුණාව ඇති වෙන ආකාරය. එතකොට දැන් දිව්‍යයන් වශයෙන් සිට දිව්‍ය ලෝකවල දිව්‍යරු මහා දිව්‍ය සම්පත් විද්දපාද ගින්නෙන් දැවෙනවා, බේස ගින්නෙන් දැවෙනවා. ඒ පමණක් නෙවෙයි ඊට පස්සෙ නැවත ඉපදෙනවා සමහරට പ്രേත ලෝකයේ අද දෙවියෙක් හෙට പ്രേතෙයි. සමහරට අද දෙවියෙක් හෙට සිස්සස්සතෙයි. අර දෙවියෙක් සමාහට හිට වෙනකොට අපායයි. මේ විදිහට ජාතකින්නට පැනලාට පස්සේ සංස්කාරික දුක නැවත නැවත අනුභව කරන්න තේනවා. බක්ම ලෝකවල දෙවියෝ බ්‍රහ්මයන් කිසිම දුකක් නැතුව වාගේ ධ්‍යාන සම්පත් වලින් සිටින්නේ. නමුත් ඒ තුලත් මේක සදාකාලිකයි කියන මෝහගිල්ල තිබෙනවා. ඒ වගේම මේක සදාකාලික ආත්මයක් කියන අදහසෙන් දැකගෙන තිබෙනවා. ඒ කල්ප ගණන් ආස තිබුණත් ඒ ආස කවදා හෝ දවසේ ගියවිලා නැවත ආපෝ සංසාර චක්‍රයට වැටෙනවා නැවත ජාති ජරා ආදී දිලිවලටපත් වෙනවා මේ විදිහට අපිට දකින්නට පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕනේ ඒ බුදු ගුණ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේගේ කරුණ ඇස අපේ ප්‍රඥාවෙන් දකින විට එසේ කරන විට තමයි මේ භාවනාව තුළින් සමාධි මාත්‍රයක් නෙවෙයි ධ්‍යාන මට්ටමක් පවා උපදවාගත හැකි වන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒකේ අතුරුනම ආකාරය අපි කියනවා නේ මේ කරුණ දෙකක් උදාහරණ වශයෙන් දක්වන්නේ අස්සකෝ ලෝකෝ සම්බංගහ පහය ගමනියන්ති මේ ලෝකේ අයිතිකාරයක් නැහැ සියල්ලම අතහැර දාලා මේ ලෝක සත්‍යයට ගමන් කරන්නට සිදෙනවා. එහෙම දකින කොට බුදුහාමුදුරන්ගේ සිය సంతානය තුළ ඇතිවන්නේ මහා කරුණාවයි. මහා විශාල ධනස්කන්ධයන් උපයාගෙන නැත්නම් ගෙවල් දොරවල් හදාගෙන නොයික් දේවල් අල්ලාගෙන කටයුතු කරන ලෝක සත්‍යය කිසිම Tamante ඒවාගේ හිමිකමක් තියෙනවා කියලා දන්නේ නැහැ. Tamante ඒවා අහිමි දේවල් කියලා දන්නේ නැහැ. නැත්තම් සමහර රටවල් වල ගන්න හදනවාදී නැත්තම් කාර්යයන් ඇති කරගන්නට උත්සාහ කරන විවිධ දේවල් කරනවා. නමුත් ඒ දන්නේ සම්බම් පහය ගමනේ යන්ති. මේ සියල්ල මාත හැරලා යන්නට වෙනවා කියලා. ඒ අවිද්‍යාවේ බැස්සගෙන සිටින්නේ අවිද්‍යා අන්ධකාරයෙන් ඕනද්දෝ ලෝක සංවාසු කෝටියා ලෝකන් දස්සේතා මේ අවිද්‍යා අඳුරේ බැසගෙන මේ ලෝක සත්‍යය සිටින්නේ කවුද? ප්‍රඥා ආලෝකයක් දක්වන්නට, පෙන්වු කරන්නට සිටින්නේ කියන අදහස ඇති වෙන විට ඒ බුදුරජාණන් වහන්සේගේ සිත තුළ පහළවන්නේ මහා කරුණාවක්. නැත්තම් දුක්ඛේ පටිච්චිතව ලෝක සංනිවාසෝ දීපස්සන්තානම් බුද්ධානම් භගවන්තානම් සත්‍යේතු මහා කරුණා ඔක්කොමතේ මේ ලෝකයේ සත්‍යෝ දුකේ පිහිටා සිටින්නේ කියන කරුණ හරියට දකින විට සත්‍යය කෙරෙහි ඇතිවන කරුණාව අසීමිතයි කියන්නට බෑ. මේවා හදවත තුලින් සමාගයේ හදවත තුලින්ම දකින්නට පුළුවන් නම් හදවත තුලින් මේ කරුණු මතුවෙනවා නම් තමයි ඊම බුද්ධ ගුණ භාවනාවක් වань. නෑතුව වචන මාත්‍රවට සීමාලකවව කියන දෙයක් යාගෙන ඉඳලා මතක තබාගෙන ඒව අන් අයට කියන්නට පුළුවන් වූ පමණින්ම තමා බුදු ගුණ දන්නවා කියලා හිතන්නවත් එපා බුදු ගුණ භාවනාවක් කරනවා කියලා හිතන්නවත් එපා බුදුහාමුදුරන් ප්‍රතිපත්ති පූජාවකින් පූජා කරනවා කියලා හිතන්නවත් එපා ලෝක මුළු ලෝකේ යම්තාක් සත්‍යව සිටිනවා නම් හැම දිනම දුක්ඛේ පතිච්චිතෝ දුකේ පිහිටලා සිටින්නේ. දුකටපත් සත්‍යයන් නෙවෙයි කිසිම දුකකට පන්සලා නැති සත්‍යයන් පවා. සෑම කෙනෙක්ම දුකේ පිහිටලා සිටිනවා ජාති ජරා ව්‍යාධි මරණ ආදී ගිනිවටපත් වෙන සත්‍යයක සිටින්නේ. එතකොට ඒ මහා ලෝකයේ සිට සියලුම සත්‍යයන් විඳින දුක මනුස්ස ලෝකයේ සත්‍යෝ විඳින දුක දකින්න නම් තමයි ඒ නිසා ලෝකේ සත්‍ය විදිහට දුක Taman දකිනවා නම් සතර අපාවල සත්‍ය දුක් ඉල්ලාකාරයේ දකිනවා නම් ඒ වගේම දිව්‍ය ලෝක භක්ම ලෝකවල සත්‍යයන් දුකට පත්න ආකාරයේ දකිනවා නම් Tamanට පැහැදිලිව පේනවා මේ ලෝකේ කිසිම සත්‍යයෙන් දුකෙන් ගැලවිලා නැහැ පිරිනුවම් පාපු කෙනෙක් හැර පිරිනුවම් පාවයන් පස්සේ කිරිකෙක් කෙනෙක් කියලා කියන්නට කිසිවක් තේස වෙන්නේ නැතුව සියල්ලම නිමී යනවා. ඒක නිසා මේ විශ්වයේ යන්තා සත්‍යෝ සිටිනා දිවියෙක් වුණත්, බස්මෙක් වුණත්, මාරෙක් වුණත් මිනිසෙක් කවර සත්වෙක්වත් රහත් උනන් පසේ බුදු උනත් සම්මා සම්බුද්ධත්වයට පත් උනන් දුකේ පිළිතුරයි සිටින්නේ. රහත්ෝ කෙනෙකුට නැත්නම් බුදු පසේ බුදු ඒ උතුමාණන් මහන්සියලාගේ සිත තුළ පවත්නා වූ විමුක්ති සිතට කිසිම දුකක් වේදනාවක් සැපයක් මොකක්වත් දැනෙන්නේ නැහැ ඒක වෙනම කාරණාවක්. නමුත් කායික වශයෙන් දැනෙන සියලුම දුක් දැනෙන ආසාපිපාසා දුක් දැනෙනවා ඒ වගේම ව්‍යාධි දුක් දැනෙනවා ජරා දුක් දැනෙනවා මරණ දුක් දැනෙනවා මුගලන් මහරහතන් වහන්සේ පසුසිරි දෙනෙකුගෙන් ගොටි කාලා පින්නම් පානට සිදු වුණා. හිතනවාද මේ අය දුකකටපත් උන්නේ නැහැ කියලා. සමානිසු වශයෙන් දුකක් නැති එක වෙනම දෙයක්. ඒ දුක් දෙදින්නට ඕන පින්නම් පාන මංචකේ දක්වාම යන පාසත්ව ලෝකයේ සිටිනවා නම් දුක්ඛේ පටිච්චිතෝනේ මේ ලෝක සත්‍ය මේ දුකේ පිටලා සිටිනවා කියලා. ඒ අය දන්නේ නැහැ. ඒ අය අවිද්‍යාව අතරේ දැකගෙන අවිද්‍යාවෙන් සිටගෙන තව තවත් යුද්ධෝ ලෝක සංන්‍යාසෝ නිමග්න වෙලා නොයෙක් දේවල් වල නිරත වෙලා සිටින් යුද්ධෝ ලෝක සංන්‍යාසෝ නැත්තම් ඉහිදවනවා ගිහිදවනවා මම ඔය කොළඹෙන් නගරවලට යනකොට නිතර මතක් වෙන පාඩයක් ඒ යුද්ධෝ කියන එක. හරියට කඩියන් එහාට මෙහාට දුවන්නම්සේ වෙලිකා පූරන් එහාට මෙහාට දඟලන්නාසේ සත්‍යෝ දඟලනවා මොකද්ද කරන්නේ කොහෙද යන්නේ මරණයෙන් පස්සේ කොතනද ගිනවන්නේ කියන කරුණ ගැනවත් අවබෝධයක් නැතිව දුකේම පිටව දුකම ප්‍රාර්ථනා කරලා දුකම ආස්වාද කරමින් දුකම අභිනන්දනය කරමින් දුකම ප්‍රාර්ථනා කරලා ඒකටම බැසගෙන කටයුතු කරනවා කියලා දකිනකොට අනේ මේ මිනිසුන්ගේ මේ සත්‍යන්ගේ අවිද්‍යාව කවුද ප්‍රඥා ආලෝකයක් කියා දෙන්නේ දෙහි නැත්තම් කියලා දුන්නත් කාටද තේරෙන්නේ අනේ කොහොම මේ සත්‍යෝ කියන හැඟීම තමගේ සිත තුළට ඇති වෙනවනම් ඒ බුදුගුණ භවනා තුළින් කරුණා ධ්‍යාන පව උපදවා ගන්නට පුළුවන් මම මේ වචනයක් දෙකක් ප්‍රකාශ කළේ මේක විස්තරව. එතකොට ඒ දුතුගුණ තුළින් අපි මෛත්‍රිය හරි කරුණාව හරි ධ්‍යානයක් උපදවන එක. ඊට අමතරව බුදුගුණ තුළින් විදර්ශනා සමාධිය උපදවන්න පුළුවන්. සමත සමාධි පමණක් නෙවෙයි. උන්වහන්සේ විදර්ශනා වශයෙන් අනිමිත් සමාධිය උපදවාගත්තා, අපනිත සමාධිය උපදවාගත්තා, ශුන්්‍යත සමාධිය උපදවාගත්තා. අපිටත් උන්වහන්සේ උපදවාගත්තේ අනිමිත් සමාධි කවර ආකාරයෙන්ද කියලා දැකලා ඒ අනිමිත් සමාධිය ඇති කරගන්නත් පුළුවන්. අපේත සමාධියත් විසින් ඇති කර ගන්නට පුළුවන් සංයත සමාධියත් ඇති කර ගන්නට පුළුවන් එසේ වොත් විදර්ශනා භාවනාව තුළින් ලැබෙන විදර්ශනා සමාධිය උපදවා ගන්නට පුළුවන් ඉතින් ඒවා බොහෝ දෙනෙකුට කරන්නට පුළුවන් කාර්යයක් නෙවේ ඊළඟට බුදුචානන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමෙන් නිවන් ලැබිය හැකි ආකාරය ඉතා කෙටියෙන් අපි වචන දෙකක් වුණ තුනක් කියනවා ඒවා කරන්නට පුළුවන් කෙනෙක් මට තවම හම් වෙලා නැහැ මේ බුදුගුණ විදර්ශනාවට හැරවීම පිළිබඳ එකම සැරයක් පමණයි මම එකම දේශනාවක් පැවැත්තියේ ඒකත් සරල වශයෙන් කිසියෙක ඒකෙන් ප්‍රතිඵල ගත්තෙත් නැහැ ප්‍රතිඵල ගන්නට උත්සාහ කළෙත් නැහැ ඒක නිසා ඉතින් අතහැරියා අද මේ පිළිසෙට මේක කියන්නේ මේ 2600 බුද්ධ බුද්ධ ජයන්ති වර්ෂය නිසා මේ වෙසක් මාසය නිසා නැවත මේ අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හෝ මේ විදිහට කටයුතු කරයිද කියන හැඟීමේ පිටර එතකොට බුදුගුණ භාවනාව තුළින්ම අපට පුළුවන් නිවන් අවබෝධ කරගන්න. දැන් උදාහරණ වශයෙන් බුදුගුණ නමයක් කියන බව දන්නවා අරහන් ආදී මේ සෑම ගුණයක් තුළින්ම පුළුවන් නිවන් අවබෝධ කරගන්න. දැන් අරහන් ගුණය ගත්තොත් එහෙම අවිචාදී අරහන් සිඳලෝබෙන් බුදුරජාණන් වහන්සේ අරහත් නම් වන සීක කියනවා. නැත්නම් සීලෝම කුලෙස් සතුරන් නැසූ බැවින් අරහත් නම් වන සීක කියලා කියනවා. එහෙම අපි භාවනාවට නඟනවා නැත්නම් ඒ අදහස් මෙහිදී Tamanට පැහැදිලිව තේරෙනවා නම් කොහොමද බුදුහාමුදුරුවෝ කෙලෙස් නැති කොයි කොයි ආකාර දර්ශනයන් තුළින්ද මේ කෙලෙස් නිදී බුදුහාමුදුරන්ගේ සිත තුළ කියලා. Tamanගේ සිත තුළ කෙලෙස් නිදී යන්නේ. බුදුහාමුදුරන්ගේ සිත තුළ නෙවෙයි. නැත්තම් අවිද්‍යා ආදී අරයන් කියන්නේ අවිද්‍යා සංස්කාර ඒ වගේම විඥාන නාම රූප ආදී පටිච්චසම්පාදාංග 12 කොහොමද බුදුහාමුදුරුවෝ අවිද්‍යාව දැක්කේ කොහොමද බුදුහාමුදුරුවෝ අවිද්‍යාව නිරුද්ධ කළේ කොහොමද බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නිරෝධය කියන සංස්කාර නිරෝධය දැක්කේ ඒක සිදුවන්නේ කොහොමද කියලා තමන් හරියට දකිනවනම් තමන්ගේ සිතතුලයි අවිද්‍යාව නිරෝධය සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධය සහ විඥාන නිරෝධය අත්දකින්නට අත්දකින්න ලැබෙන ප්‍රඥාව ඒ අවබෝධයේ ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙන්නේ තමන්ට බුදුරජාණන් වහන්සේ ගාවනේ දැන් අපි දෝ සම්මා සම්බුද්ධ ගුණය ගන්නවායි කියලා දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා විසත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් වෙන කෙනෙකුගේ උපදේශයක් නැතුව ස්වයං බෝධඥාණයෙන් අවබෝධ කළ දෙයින්ද සම්මා සම්බුද්ධයි කියලා ප්‍රකාශ කරනවා නැත්නම් සම්මා සම්බුද්ධයි කියලා කියනවා කියලා පිළිතනවා නම් නැත්නම් අපි එහෙම සත්‍යයනා කරනවා නම් ඒකත් බුදුගුණ භාවනාවක් තමයි නමුත් මේ බුදුගුණ ඒ ආකාරයෙන් වැඩි වීම තුළින් නිවනක් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කෙසේ පිළිසිඳ දක්වාද කියන කරුණ තේරුම් ගන්නට ඕනේ. මේ ඇයට අපි කේන්ද කලමින් පැයකටත් අධික දේශනාවක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළේ කෙසේද කියන කරුණ විදහා දක්වනවා. ඒ කරුණ හරියට අවබෝධ වෙන කෙනෙකුට තමන් මෙතෙක් කල දුක්ඛ සත්‍ය කියලා දැනගෙන හිටියේ අභයටයක් තනන් දෙයක් නම් දැන් ඇති වෙන අවබෝධයේ මහා මේරු පර්වතයටත් වඩා ලොකුයි නේද කියලා තමන්ට මත් දකින්නට පුළුවන්. සීමාවක් නැති දුක්ඛ සත්‍ය පිළිබඳ අසීමිත ප්‍රඥාවකින් දකින්නට පුළුවන් අසීමිත ආකාරයෙන්ම ඒ අසීමිත මහා දුක්ඛ දුක්ඛ සත්‍යය. සාමාන්‍යයෙන් මේ හැඳිමිටේ දිගට නුණක් තියන අය කියන කතාවක් නෙවෙයි ඒදී අපි දැක දතිතුවන්නේ. අපගේ ප්‍රඥාවෙන් අපටම අවබෝධ කරගන්න පුළුවන් වන්නට ඕන දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ දැක්කේ කෙසේද කියලා. දුක්ඛ සමුදය සත්‍ය බුදුරජාණන් වහන්සේ දැක්කේ කොහොමද ප්‍රහාණය කළේ කොහොමද කියලා. තමන්ම දකින්නට ඕනේ. එතකොට ඒ දුක්ඛ සමුදය සද්දේ ක්‍රියාත්මක වන ආකාරය පේන්නේ ලෝක සත්‍යයේ සිත් සංකාන තුල. කොයි කොයි කොයි කොයි ආකාරවලින් නම් මේ දුක්ඛ සමුදය සත්‍ය ලෝක සත්‍යයේ සංකාන තුල දිවි කියලා බ්‍රහ්ම කියලා මනුස්ස කියලා කවර සත්‍ය කියලා ක්‍රියාත්මක වෙනාදානේ මේවා නොදන්නා මූලිකමින් මේවා ක්‍රියාත්මක වෙවි සසරෙන් සසරට භවෙන් භවයට යන දුක්ඛ මාන භව කරනවා දුකෙම ගැල් දුකෙම ගැලෙනා නේද කියන අදහස් ඇති විට සමාගයේ සිත තුළින් නිරායයෙන්ම ජනිත වෙනවා උද්දත වෙනවා. එතකොට මේ දුක්ඛ සම්දේශත්වයේ ප්‍රහාණය කලේ කෙසේද කියන කරුණ අවබෝධ වෙනකොට බුදුහාමුදුර ප්‍රහාණය කලේ කොයි කොයි දර්ශනයන් තුලින්ද කියලා තමාම හරියට දකිනකොට සමාගයේ සිට තුළ තියෙන දුක්ඛ සම්දේශත්වයේ ප්‍රහාණය වන දුක්ඛ සම්දේශත්වයේ ප්‍රහාණය වීමෙන් තමයි නිවන් ලබන්නේ. නිරෝධ සත්‍ය සාක්ෂාත් කලේ කොහොමද කියලා දකිනකොට යන්තම් මේ සෝවාන් ඵලයකට සිතපත් කර ගැනීම නෙවෙයි නිදී අදහස් කරන්නේ. මේ නිර්මාණ ධාතෝම උනත් සෝවාන් වෙන කෙනෙකුට දකින්නට පුළුවන් ආකාර තියෙනවා කීපයක්. සෝවාන් ඵල සිතට අත්දැන නිර්වාණ ධාතුවක් තියෙනවා මාර්ග සිත ධර්මන වල නිර්වාණ ධාතුවක් තියෙනවා ඒ වගේම ගෝත්‍ර භූ ඥානයේ ධර්මන වල නිර්වාණ ධාතුවක් තියෙනවා ප්‍රතිවේක්ෂා වශයෙන් ඇති කර ගන්න නිර්වාණ ධාතුව ප්‍රතිවේක්ෂා කර ගන්නා විට ඇති වෙන නිර්වාණ ධාතුවක් තියෙනවා මේවා මම ලෝක සත්‍යයට කියලා දීලා දෙන්නේ වැඩක් නැති නිසා ඒ වගේම සකදාගාමී අනාගාමී අරහත් ආදී අවස්ථාවලදී දක්න ලෝක නිර්වාණ ධාතුවක් තියෙනවා. සෝපාදිශේෂ නිර්වාණ ධාතුවක් තියෙනවා. අනුපාදිශේෂ නිර්වාණ ධාතුවක් තියෙනවා. මේවා හරියට දකින්න පුළුවන් කෙනෙක් සිටිනා බුදුහාමුදුරුවෝ මේ මේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරේ කොහොමද කියලා ඒ ක්‍රියාදාමයේ තුලින්ම ඒ දැකීමේ ක්‍රියාදාමයේ තුලින්ම තමන්ටත් පුළුවන් සිත නිරෝධයට පත් කරගෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න. මාර්ග සත්‍ය බුදුරජාණන් වහන්සේ වැඩි කොහොමද කියන කරුණ කියනවා නම් සාරාසංගේ කල්පලක්ෂ්‍ය පුරා පුරුණද පාරමී ධර්මයන් පමණක් නෙයි අසංකේය බුදුවරු ළඟ ඉඳගෙන මනසින්ම බුද්ධත්වේ ප්‍රාර්ථනා කරමින් ඒ කරු මහා පාරමී ශක්තියෙන් දකිනා පමණක් නෙවෙයි උන්වහන්සේ මේ ස්කන්ධ ධාතු ආතනාදී ධර්මයන් පටිච්චසමුප්පාද ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒ වගේම කාමාස භවස දිස්සස විජ්ජාස ආදී ධර්මයන් මේවා පළවෙනි හේතු මේවා නැති වෙන ආකාරණය කරන මාර්ගය ආදී විවිධ කරුණු කුයි කුයි ආකාරවලින් දැක්කද කියලා තමන්ගේ ප්‍රඥාවෙන් දකිනවා නම් ඒක තමන්ගේම හදවතින් දැකිය යුතු කරුණක් එතකොට ඒ තුලින්ම පුළුවන් මේ මාර්ග සත්‍ය වැඩිම තුලින් ඒ බුද්ධ ගුණ භාවනාවේ සින් වැඩිම තුලින් කෙනෙකුට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න විඥාචන සම්පන්න ගුණය තුළින් පුළුවන් අපට බුදු ගුණ වැඩිලා නිවන් ලබන්නට. විඥාචන සම්පන්න ගුණයේ තියෙන විදර්ශනා ඥාන එකක්. ඒ විද්‍යාවතර එකක්. අනිත් එක ආස්වාස්සේ ඥානයේ තියෙනවා. මේ ආස්වාස්සේ කලේ කොහොමද නැත්තම් මේ බුදුරජාණන් වහන්සේගේ සංස්ථානය තුළ පහළ වූ විදර්ශනා ඥාන මොනවද? සම්මස්සන ඥානය පරිච්ඡේද කරදී වගේම නාම රූප පරිච්ඡේදය පරිග්‍රහ ඥානෙ දෙයප්ති ඥානෙ භංග ඥානෙ භාසපට්ඨා ඥාන ආදීන ඥාන නිබ්බිදා ඥාන මුද්ධිත කම්මිතා ඥාන පටිසංකා ඥාන සංඛාරුපේක්ඛා ඥාන අනුලෝම ඥාන ගෝත්‍ර භූ ඥාන මාර්ග ඥාන ඵල ඥාන පච්චේක ඥාන මේ ආදී ඥාන ගැන විමස විමසා සමාගයේ විනිවිද දක්නාන් ප්‍රඥාවෙන් බලබලා සිටින විට බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇති වෙන අසීල ශ්‍රද්ධාව දැකීම පමණක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කවුද කියලා හඳුනා ගැනීම පමණක් නෙවෙයි. සමාජයේ සංස්ථානය තුළයි ඒ ධර්මතාවයන් දිනුවන්නේ. ඒ අවබෝධයෙන් ඒ ප්‍රඥාව වැඩි වෙනවා. එහෙම කටයුතු කරන විටත් පුළුවන් අපට විද්‍යාචර්ය සම්පන්න ගුණේ පවා නිවන් අවබෝධ සෑම ගුණයක් තුළින්ම විදිහට පුළුවන් නිවන් අවබෝධ කරන්න ඒවා අප විස්තර කරන්නේ මොකද තීක්ෂණ ප්‍රඥාවක් විවිධ දැකිය හැකි ප්‍රඥාවක් කුප්තෝලෝ ප්‍රඥාවක් ඇති කෙනෙකුට පමණක් සමාගයේ හදවත තුලින්ම මතුවෙන ප්‍රඥාවක් ඇති කෙනෙකුට පමණක් අනිත් අය මේ පොඩි ළමයින්ට කීපවනවා වගේ පොවල ලබාගත්තු ප්‍රඥාවක් නෙවෙයි එවැනි කෙනෙකුට පමණක් කළ හැකි භාවනාවක් කියේ. ඒක නිසා ඒ ගැන වැඩි කතා කරන්නට යන්න අවශ්‍ය නැහැ. දැන් අප කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් බුදුගුණ භාවනාව වඩලා කෙසේනම් නිවන් අවබෝධ කළ හැකිද කියන කරුණ. මේක ඉතින් කාටත් කරන්න පුළුවන් කාටත් කියන්නේ හැමදෙනාටම නෙවෙයි. බුදුගුණ භාවනාව වඩලා සමාධිය දිනු වෙලා තියෙන ප්‍රඥාව දිනු වෙලා තියෙන සමාධි ප්‍රඥා දෙකම සම්මට්ටමකට වාගේ දිනු වෙලා තියෙන අය කොමනා අනිත් අයට මේවා බිහිට යලින්ට දීනා ගායනා කරන්න ආසේ දේවල් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ඌරන් ඉදිරියේ ගජමුතු දැමීමක් වෙන්නත් පුළුවන් නැත්නම් කරකුම් පිට හකුරු පැටවීමක් වෙන්නත් පුළුවන්. අනිත් පැයට එහෙම තමයි යන්නේ. අපේ ධර්ම වල ස්වરૂපෙම තමයි. එතකොට Taman දත යුතුයි මම මේගෙන් මේ ප්‍රශ්නය හැව දැන් උත්තර දෙන්න දෙපා හිතින් මහන් පුළුවන් ද උත්තර දෙන්නට කියලා බලන්න. බුදු කියන කියන්නේ තමන්ගේ සිත පමණයි බුදුහාමුදුරුවෝ කියන්නේ තමන්ගේ සිත පමණයි කියලා කිව්වොත් මෙයාට ඒක තේරුම් ගන්නපත් පුළුවන් වෙයිද? බුදු කෙනෙක් කියන්නේ තමන්ගේ සිත පමණයි බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන්ගේ සිත පමණයි වෙන බුදු කෙනෙක් නැහැ කියලා කිව්වොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ කරන නිගාවක් නෙවෙයි අපි මේ යන්නේ අන්ධ ශ්‍රද්ධාවකින් හිතෝ කටයුතු කරන්නට නෙවෙයි අපි මේ යන්නේ බුදුරජාණන් වහන්සේට තෙල් මල් පහන් ආදී පූජා කරලා බුද්ධ පූජා පවත්වලා කොඩි ආදී පූජා කරලා ආමිෂ පූජාවන් පූජා කරලා සංස්කාර දැක්කගෙන සංසාර ගමන දිග්ගැස්සෙන ආකාරයේ කුසල් රැස් කිරීමට නෙවෙයි. බුදුගුණ භාවනා තුළදී පහළ වෙන පරමාර්ථ ධර්මයන් පරමාර්ථ ධර්මයන් වශයෙන් දකින්න. මේ පරමාර්ථ ධර්මයන්ගේ යථාර්ථ රූපය අවබෝධ කරගැනීමෙන් මේ පරමාර්ථ ධර්මයන් ඉක්මාගිය නිර්වාණ ධාතුවට සිතපත් කර ගන්නා ලබන ක්‍රියා මාර්ගය ගැන යප මේ කතා කරන්නේ. ඒක නිසා මේ අන්ධ ශ්‍රද්ධාවට තනදී යුතු නැහැ. ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම තිය යුතු පිළිවෙත කාරණාවක්. ශ්‍රද්ධාවෙන් නිවේ නිවන් ලබන්නේ ප්‍රඥාව තුළින්. සම්මා දිට්ඨිය ප්‍රඥාවට සංඝයා සම්මා දිට්ඨිය නිවන් ලබන්නේ ශ්‍රද්ධාව එකට අනුබල දිය යුතු කාරණාවක්. අනුබලයක් වශයෙන් ශ්‍රද්ධාව තිබිය යුතුයි. එතකොට අපි දැන් අරහන් සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ ආදී බුදුගුණ සිහිපත් කරනවා කියලා හිතමු. අරහං කියන බුදු ගුණය සිහිපත් කරන සම්මා සම්බුද්ධ කියන බුදු ගුණය සිහිපත් කරනකොට අරහං බුදු ගුණය නැත්තටම නැතිලා සමාගයේ సంతානෙ තුල. ඒක නිරුද්ධ වෙලා. සම්මා සම්බුද්ධ ගුණය සිහිපත් කරන විඥාචන සම්පන්න කියන විතම සිතන විතම විඥාචන සම්පන්න ගුණය සිහිපත් කරපො සිටෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ ඒ ඉස්සෙල්ලා අරහං ගුණය සම්මා සම්බුද්ධ ගුණය සිහිපත් කරපො සිටෙන්නේ නැහැ. ඒ විදිහටමයි දිගට දිගට බුදු ගුණ සිහිපත් කරන විට මුලින් මුලින් ඇතුව සියලුම සිටිවි ධම්ම ඒ නාම ධම්ම නැති නැති යනවා. බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් වීම නෙවෙයි මුළු ලෝකයක්ම රඳාපවතින්නේ තමාගේ මානසිකාර මට්ටම්ම තමාගේ සිතමද. දැන් මේක කර්මයයි සමාජ තුතේ ඉන්නට පුළුවන් සරල උදාහරණයක් වශයෙන් මා කියන්නම්. දැන් අපි සිහිපත් කරමු ශ්‍රී මහ බෝධින් වහන්සේ. ශ්‍රී මහ බෝධින් වහන්සේ එතන වැඩ සිටිනවා. අපි සිහිපත් කළොත් අපේ සිතට ඒක අරමුණු වුණොත් විතරයි අපට ශ්‍රීමා බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින බව තේරෙන්නවත් දැනෙන්නවත් ඒ පිළිබඳව සිතිවිලි ඇතිවන්නට ඕනෑ මානසිකාර ඇතිවන්නට ඕන. ශ්‍රීමා බෝධී කියන්නේ මානසිකාරික ඇතිවීමක්. වම්මනි චෛත්‍ය දැන් සිහිපත් කළොත් ඒක අපේ මනසට දැනෙනවා. නමුත් ඒවා සිහිපත් කළොත් වම්මනි චෛත්‍යයේ තියෙන බවවත් අප දන්නේ නැහැ. දළදා වහන්සේ දැන් සිහිපත් කරන්නට පුළුවන් කරුණුව දළදා වහන්සේ වැඩ සිටින කරුණුව දැන් මනසට දක්ෂණය වන්නට පුළුවන්. නමුත් ඕවා සිහිපත් කෙරේ නැත්නම් කරුණුව තියෙන බව දන්නේ නැහැ. දළදා වහන්සේ නමුත් වැඩ සිටිනවා කියලා දන්නේ නැහැ. අපේ මනස තුළ නැහැ. නැත්තම් තමන්ගේ පිටරට ඉන්න දුවේ පුතෙක් දැන් සිහිපත් උනේ නැත්තම් පිටරට දුවේ ඉන්නවද පුතා ඉන්නවද කියලා දන්නේ නැහැ. කෙනෙක් දැන් සිහිපත් කළා සීනදි කළා කියලා හිතමු. ඇය භාවිත සිහි නැති කළා. එන්නතත් දීලා හරි කවදාකාරයෙන්. ඒ සිහි නැති කාල පරිච්ඡේදය නැති කර සිටින කාල පරිච්ඡේදය තුලදී ඔහුගේ సంతානය තුල අම්මිකුත් නැහැ තාත්තෙකුත් නැහැ දුවෙකුත් පුතේ සහෝදර සහෝදරියන් මේ ලෝකයක් පරලෝකයක් හෝ නැත්නම් හත જાතියේ භාෂාව ආගම වැනි දෙයක් කිසිවක් නැහැ සිත සම්පූර්ණයෙන් සාවකාලික වශයෙන් අක්‍රියත්වයකටපත් වෙලා ඒකෙන්ම තේරුම් ගන්නට ඕන සිතිවිලි සමුදායන් තමාගේ సంతාණය තුළ ඇතිවෙමින් නැතිවෙමින් යාම හැර වෙන ලෝකයක් කියලා දෙයක් සත්‍ය වශයෙන් නැති බව. ඒ සිතිවිලි සමුදායන් ඇතුළේ නැත්තම් ලෝක සමාගේ సంతාණය තුළ නැහැ. මේ කතාවම අදාළ වෙනවා සමාගේ පුතාටත් සමාගේ දුවටත් සමාටත්. ඒ කතාවම අදාළ වෙනවා බුදුරජාණන් වහන්සේටත් බුදු ගුණටත්. අරහං ගුණය සියලුම ක්ලේශයන්ගෙන් දුරු බැවින් දරහන්ස නැත්නම් ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු බැවින් අරහත්ය කියලා අපි සිහිපත් කරන මොනවද පරමාර්ථ වශයෙන් සිදුවන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත අසීමිත අප්‍රමාණ බුදු ගුණ තිබෙනවා නමුත් මේ බුදු ගුණ සිහිපත් කරන පරමාර්ථ වශයෙන් සිදුවන්නේ කුමක්ද අන් කිසිම දෙයක් නෙවෙයි සමාගයේ සිත තුළ සිටී ධර්ම ටිකක් ඇති නැති යාම පමණයි පරෝපදේශ සහිත ස්වයං දූ ඥානය සම්මතා ඥානය අවබෝධ කරන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන ලෝකයේ තියෙන උත්තරම ස්ථානය සම්මා සම්බුද්ධත්වයට බුදුරජාණන් වහන්සේ පත් වුණා කියලා අපි සිහි කරනවා නැත්නම් කියනවා නැත්නම් අසාරද කියනවා මොනවද සමාගයේ සංස්කාරණ තුළ සිටිවි ධර්ම ඇතිවීම පමණයි වෙන කිසිවක් නෙවෙයි කවර බුදු ගුණයක් සිහිපත් කරත් ඕකයි සත්‍යතාවය ඕකයි සත්‍යය එහෙමනම් ඒ බුදු ගුණ තියෙන්නේ අපේ බුදුගුණ භාවනා කරන විට අපගේ సంతානය තුල විනා බාහිර බුදුරජාණන් වහන්සේ තුල නෙවෙයි උන්වහන්සේගේ අසීමිත මහා ගුණ ගුණස්කන්ධයන් නිෂ්ප්‍රභාත වීමක් නෙවෙයි මා මේ කතා කරන්නේ පරමාර්ථ ධර්මයේ පරමාර්ථ ධර්ම වශයෙන් මතු කර දීමක් ඒ අසීමිත බුදු ගුණ සියල්ල සිතලා නිම කරන්නට බැරි තරම් අසීමිතයි දැන් ඒ බුදුගුණ සිහිපත් කිරීමේදී නැත්නම් බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමේදී පහළ වුණේ සිටිවිලි ධර්ම ටිකක් පමණයි කියන අවබෝධය ඇති කරගත යුතුයි. දැන් මේ සිටිවිලි ධර්ම වලට අපි වෙන පොදු වචනයක් ප්‍රකාශ කරනවා සංස්කාර කියලා. මේ සංස්කාර කියන වචනේ විවිධ අර්ථ සඳහා බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල යොදාගෙන තියෙන්නේ. මේ ආරාපණීය සංස්කාර හැර කවරම වෙද්ද සංස්කාර අතර නිවෙනට වෙන පොත්වල ඒ කරුණු දක්වත් වෙන නැවත ඒවා පරිශීලනය කරලා බලන්න. මෙතන සංස්කාර කිව්වේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූප වේදනා සංඥා සංඛාර කියන තැන තියෙන සංඛාර. සංස්කාර කියන්නේ පංචස්කන්ධ කතාවට අනුව කතා කරනවා නම් රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියන කොටස් හයට රූප පිළිබඳ සිටියේ, ශබ්ද පිළිබඳ සිටියේ, ගන්ධ සෝඳ පිළිබඳ සිටියේ, රස පිළිබඳ සිටියේ කායට ස්පර්ශ පිළිබඳ සිතේ සහ මනස දන විවිධ ධම්මාරම්මණයන් පිළිබඳ සිතේලි මේවා තමයි සංස්කාර කියන එක විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ ඒක නිර්වචනය කරමින් දක්වා වදාළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් දැකලා බුද්ධ රූපයක් දැකලා අපි ඒක සිහිපත් කරනකොට රූපේ පිළිබඳ සිතේලි පහළවන්නට පුළුවන් දෙයක් මහා යම් කෙනෙක් බුදුගුණ කියන විට සිතේලි අහනවා නම් ඒ බුදුගුණ අහනවා නම් එවිට සිටිවිලි පහළ වෙන්නට පුළුවන්. තමන් බුදුගුණ සත්‍යානා කරනවා නම් එවිට බුදුගුණ සිටිවිලි පහළ වන්නට පුළුවන්. තමන් බුදුගුණ සිතනවා නම් සිටිවිලි පහළ වන්නට පුළුවන්. මේ ඔක්කොම මොනවද? සංස්කාර ධර්ම. චිත්ත සංස්කාර ධර්ම, චිත්ත තුළ පහළවන සංස්කාර ධර්ම. මේ සංස්කාර ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නැති වුණාට පස්සේ සිදුවන්නේ මොනවද? කිසිවක් නැහැ පහනක් නුනාට පස්සේ නැත්තරම නැති ගියාසේ සියල්ලම නිවි නිරුද්ධ වෙනවා මේ සිතවිලි මම කියලා හිතවා මගේ සිතවිලි මම සිතනවා කියලා බැලති මුලාවකට ලෝකයා අවිද්‍යාව නිසා ජට වුණා නමුත් තමා සිතනවා නෙවෙයි සමාගයේ සිතවිලි නෙවෙයි නේවා හේතුඵල සමුදායක් මේ සංස්කාර ස්කන්ධය නැත්නම් මේ සිටිවිලි ධර්ම ඇතිවීමේ සමුදේ බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා පක්ෂ සම්භයා සංඛාර සම්භයෝකේ. ඒ වචනේ මතක තබා ගත්තට නැත්නම් දේශනේ කහල පොතක තියලා කියවුවට ඒ කරුණ තමයි දන්නවා කියලා හැවටිලයි බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ එහෙනම් මේ කටයුතු කරන්නට එපා. Tamanටම අවබෝධ වෙන්නට ඕන මේ සංස්කාර ඇතිවීමේ හේතුව මොකක්ද කියලා. එතකොට පස්ස සමුදය සංඛාර සම්දෝ මනෝස්පස්සේ නිසා මේ සංස්කාර ජනිත වෙනවා. මේ මනෝස්පස්සේ කියන එක ටිකක් ගැඹුරු වචනයක්. මානසිකාර නිසා මේ සිටිවිලි ධර්ම පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන මානසිකාර නිහේව නිසා ඒ හා සම්බන්ධ වූ ඒ හා ප්‍රතිබද්ධ වූ සිටිවිලි දලා යාමක් මේ සිදුවන්නේ. ඒ මානසිකාර්ය අපි එකපාරටම වෙන්න පැත්තකට හරවනවා. ඒ සිටිවිලි කරනම එතකොටම නතර වෙලා, නිරුද්ධ වෙලා. බුදුගුණ භාවනා කිරීමේදී පහළවන මානසිකාර හේතුන් නිසා හටගත් ඵල සමුදායක්. ඒ හේතුන් තිබෙන තාක්කල් ඇති වෙනවා හේතුන් නැති වෙනකොටම නැති වෙනවා හේතුඵල ක්‍රියාදාමයක් හැර මෙතන කිසිවක් නැහැ. ඒ හේතු නැත්තම් Tamante ඒක ඇති කරගන්නවත් බෑ සමාගයේ සිටිවිලිත් නෙවෙයි. ඔය මොලේ සෛලාදී ක්‍රියාදාමයන්ගේ යථාපරිදි ඒ ක්‍රියාදාමයන් නිසි පරිදි සිදුුනේ නැත්තම් කිසි කෙනෙකුට ওই කියන ආකාර සිතිවිලි ඇති කරගන්නවත් බැහැ. අපි ඒක අමනුෂ්‍යෙක් කියලා මොලේ ස්පර්ශ කරලා නැත්නම් මාරෙක් කියලා මොලේ ස්පර්ශ කරලා ඒවා මොලේ යම් කිසි යම් පීඩනයකටපත් කළොත් එහෙම සිහිපත් කරනවා තියා සිතක් ඇති කරගන්නවත් බැරුව යනවා. ඒවා තමාගේ සිතිවිලි කියලා ලෝකේ සත්‍ය රැවටෙන්නේ රූපයක් ඇසුරු කරන රූපේ හදිසි පරිදි ක්‍රියාත්මකීම ඇසුරු කරගෙන සිතේ ප්‍රවත්ම ඇසුරු කරගෙන කර්මාදී විවිධ හේතුන් ඇතුළු කරගෙන මනෝස්පස්ය ආදී ස්පර්ශ හේතු කරගෙන පහළවන මේ සිටිවිද ධම්ම හේතුඵල ක්‍රියාදාමයක් වෙන අන්තිසක් නෙවෙයි ඒ හේතු තමන්ගේ නෙවෙයි ඵලයක් තමන්ගේ නෙවෙයි තමා සිටිවිලි ඇති කරගත්තේ නේ සමාගයේ සිටිවිලි කියන්නත් බෑ ඒවට ඒක නිසා ඒ සිටිවිලි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වුණාට පස්සේ කිසිවක් ශේෂ නොවීම නිරුද්ධ වෙනවා නිරුද්ධ වූ විදිහට හිතවිලි කවදාවත් නැවත ඇදලා ගන්නට පුළුවන් සමතෙක් මේ විශ්සේ නැහැ. නැවත ඒ හා සමාන සිතුවිලි ඇති කරගන්නට පුළුවන් නැතිවීම සිතුවිලි නැති වුණා නැති වුණාමයි. නැවත ඒව ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඒ නැති වෙන සිතුවිලි හිතන විට මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් මේ සිතුවිලි නිරුද්ධ වී යන විටම ඒ මමයට ඒ මගේ ආත්මයට කුමක් සිදුවේ කියලාද මම හිතන්නේ. සිතින්නට තීකා සිතින්නට ඒ මමයාට ඒ ආත්මයට ස්ථානයක් තිබෙනවද ප්‍රතිස්ථාවක් තිබෙනවද? මේවා දකින්නට පුළුවන් ප්‍රඥා ඇසකින් සමාධි සමාධියකින් පෝෂිත වූ ප්‍රඥා ඇසකින් එතකොට තමයි මේ බුදුගුණ භාවනා නිසි පරිදි විදර්ශනාවට නැගුවා වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ දෙනෙක් මම දන්නේ පිටරටත් එහෙම කරනවාද කියලා බුදුගුණ භාවනාව කරවල මේ බුදුගුණ භාවනාව පහළ වූ බුදුගුණ භාවනා කරන විට පහළ වූ නාම රූප ධර්මයේ අනිත්‍යය, දුක්ඛය, අනාත්මය කියලා එහෙම කියවීමක් කරනවා විදර්ශනා භාවනාව කියවීමක් කියලා. අපි මේ පහර ගැසීමක් නෙවෙයි කරන්නේ මේ රටේ තියෙන සත්‍යය ප්‍රකාශ කරන්නේ. එතකොට ඉවෙනි විදර්ශනා භාවනාව තුළින් නම් නිවනට සමීප වන්නේත් නෑ නිවන දෙසට හැරෙන්නේත් නෑ සමීප වෙනවා ඒක නිසා නිවන් අවබෝධ කර ගැනීමට නම් පරමාර්ථ ධර්මයන් හොයලා පරමාර්ථ ධර්මයන්ගේ යථාර්ථය දකින්නට ඕනේ. දැන් මේ අවබෝධය මේ සංස්කාර මේ සිටිවිලි ධර්ම කලායම් හර බුදුගුණ කියලා දෙයක් ඇත්තෙත් නෑ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා දෙයක් ඇත්තෙත් නෑ සත්‍ය වශයෙන් සිටිය ධර්මක වෙන අංකිතයක් නිවී මෙතන සිදුවන්නේ කියන ඒ යථා සත්‍යයේ යථා පරිදිම අවබෝධ වුණාට පසුයි කෙනෙක් විසින් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයෙන් බුදුගුණ භාවනාව වැඩි යුතුයි නැති කෙනෙකුට ප්‍රතිඵල ගන්නට බෑ ඒ වගේම බුදුගුණ භාවනාවෙන් තරමද්දුරට විශේෂ සමාහිත භාවයක් ඇති කරගෙන සිටින කෙනෙකුට පමණයි බුදුගුණ භාවනාව තුළින් ප්‍රතිඵලයක් ගත හැකිවන්නේ. නැති කෙනෙකුටත් බෑ. ඒක නිසා කවර ආකාරයකින් හරි බුදුගුණ භාවනාව වඩලා වඩලා වඩලා සිටේ සමාහිත භාවයක් තනින් ඇති කරගෙන සිටීම අනිවාර්යයි අත්‍යවශ්‍යයි. එතකොට බුදුගුණ භාවනාව වැඩිීමේදී මේ හදන්නා සතර සතිපට්ඨාන සූත්‍රයේ කියනවා ඒකායනෝ යම් දෙකේ මග්ගෝසත්ථානං විසුද්ධාශෝක පරිද්දේයනං සමදෙක්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥාය සාධිකමාය නිබ්බානස්ස සත්‍තිකදියාය යද්දිකං චත්තාරෝ සතිපට්ඨාන මහණෙනි නිවන නිරත වශයෙන්ම ලබා දෙන මාර්ගයක් තියෙනවා සත්තානං විසුද්ධා සත්‍යංගේ පාරිශුද්ධත්වය ලබා දෙන මාර්ගයක් ශෝක පරිදේව දුක් දුම්නස් ඉක්මවාන මාර්ගයක් චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රතිවේධ කරන මාර්ගය නිර්වාණ සාක්ෂාත් කරන නුඹට මෙසක වශයෙන් සාක්ෂාත් කර දෙනු ලබන මාර්ගය තියෙනවා මහන්නේ කුමක්ද මේ මාර්ගයේ සතර සතිපට්ඨාන ධර්මයේ මොනවද මේ සතර වශයෙන් දක්වන්නේ කායේ කායං පස්සීවේදී ආත්මේ සම්පදාන සති මා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං වේදනාසෝ වේදනානුපස්සී වේදතේ ආත්මේ සම්පදාන සති මා විනීය ලෝකේ අවිද්‍යා දෝමනස්සං චිත්තේ චිත්තාන් පස්සේ විහෙරති ආතබ්බේ සම්පදානෝ සතිමා විනීරෝපය විද්‍යා දෝමනසං සහ ධම්මේසෝ ධම්මාන් පස්සේ විහෙරති ආතබ්බ සම්පදානෝ සතිමා විනීරෝපය විද්‍යා දෝමනසං මේ සූත්‍රය අවසානයේ දක්වන පාඩය මේ ගත යුතුයි. සතර සත්පට්ඨාන සූත්‍රයේ යෝගෝටි බික්කේ මේ චත්තාවර සතිපට්ඨාන ඒවම් භාවේය සත්වස්සානේ තස්ස දින්නම් පාණං අඤ්ඤතනම් පාලම් පාටිකංගං දිත්තේව ධම්මේ අඤ්ඤා සත්වා උපාදේශිනාගාමිතා මේ සතර සත්පට්ඨාන ධර්මයන් යම් කිසි කෙනෙක් මැනවින් මා කියන ලද ආකාරයෙන් භාවිතා කළා නම් ප්‍රගුණ කළා නම් මහණෙනි ඔහුට හෝ ඇත නියත වශයෙන් මා වුරුදු හතක් ඇතුළතදී අනාගාමී වෙන්නට පුළුවන් නැත්නම් රහත්මන්නට පුළුවන් පිට්ඨන්ත දෙකේ සත්වස්ථානිය අවුරුදු හතක් අවශ්‍ය නැහැ ඒක පසුක තිබේවා මහණෙනි යෝල් කොච්ච දෙකේ මේ චත්තාරෝ සතිපට්ඨාන ඒවම් භාවයේ චවස්ථානිය යමෙක් මේ යම් සතර සත්පට්ඨාන ධර්මයන් අවුරුදු 6ක් ප්‍රගුණ කළා නම් අඩු කරනවා ඊට පස්සේ කාලය. හයක් නෑ, පහක්, හතරක්, තුනක්, දෙකක් අවුරුද්දක්. අවුරුද්දක් නෙවෙයි මහණෙනි මේ ආසත සතිපට්ඨාන ධර්මයන් මාස 7ක්, මාස 6ක්, මාස 3ක්, මාස 2ක්, මාසයක්. සික්කති බික්‍රේ මාසෝ යෝකෝති බිකේ චත්තාරෝ සතිපට්ඨාන ඒවම් භාවී යද්ද මාසෝ. මාසයකට අවශ්‍ය නෑ මහණෙනි සමහරුන්ට යම් කෙනෙක් මේක මාස දෙකමාන දෙකක් භාවිතා කරනවා නම් චිත්තතු විකේ අද්දමාසෝ යෝ කොච්චි විකේ මේ සත්තාව සත්පට්ඨානේ වම් භාවේ සත්තාන් තත් දෙන්නම් පලානම් එතනම් පලම් පාඩිකම් ගම් දෙත්තේ ධම්මේ අඤ්ඤා සතිවාපාදිශේෂය අනාගාමිතා යම් කිසි කෙනෙක් දවස් හතක් නිවර්දි ආකාරයෙන් මේ කියන දාකාරයෙන් සත්‍ය සත්පට්ඨාන ධර්මයන් බැලුවා නම් මේ ජීවිතය තුළදීම අනාගාමිත්වයේ හෝ රහත් ඵලය ලබන්නට පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ එහෙම ප්‍රකාශ කළා. කරන්නේ නැති කෙනෙකුට නෙවෙයි කරන කෙනෙකුටයි මේ ප්‍රතිඵල ලැබෙන්නේ. හැම දිනාටම නෙවෙයි ඒ පාරමී සත්‍යයක් තියෙන කෙනෙකුට ඒව ලැබෙන්නේ. නිකන් අලස විදිහට මන්දගාමී විදිහට කටයුතු කරන අයට නෙවෙයි. ඒ සඳහා අපකප වෙලා උනන්දුවෙන් කටයුතු කරන අයටයි ඒක ඵල බාලට හිතවන්නේ. මා මේ කරුණ කීවේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ තියෙන වැදගත් භාවය කියනවා කියන සඳහා. එතකොට බුදුගුණ දැන් භාවනාව වඩනවා අපි වේදනාන් ප්‍රශ්නාවෙන් පටන් ගතියි. අපි විසින් පටන් ගත යුතු වන්නේ පළමුවෙන් වේදනාන් ප්‍රශ්නාව. බුදුගුණ භාවනා වඩන විට නිරාංශ වේදනාවක් ඇති වෙනවා සුඛ වේදනාවක්. සමහරුන්ට කඳුළු යන වේදනාවක් ඇති වෙනවා. මේ තරම් සතුටු වේදනාවක් ඇති වෙනවා නිරාංශයි. නිරාංශ වේදනාව උපස්නාව වඩන විට බුදුහාමුදුරු දක්නා වේදනාව උපස්නාව සතර සත්පට්ඨාන දක්නා සූත්‍රයේ විස්තර කරන විට නිරාමි සංමාවේ සුඛං වේදනං වේදිමානෝ නිරාමි සංසකං වේදනං වේද්‍යාමි පදානාති ආදී වශයෙන් නිරාමි සංවා දුක්ඛම සංවේදනං වේදිමානෝ නිරාමි සංවා දුක්ඛම සංවේදනං වේද්‍යාමි පදානාති හා නිර්ාමිත කියන්නේ ලෞකික දේවල් හා සම්බන්ධ වූ දෙයක් නෙමෙයි. ඒක නිසා නිර්ාමිත කියන වචනේ පාවිච්චි කළේ නිර්ාමිත වූ සුඛ වේදනාවක් ඇති වෙනකොට නිර්ාමිත සුඛ වේදනාවක් ඇති උනායි කියලා දකිනවා. නිර්ාමිත උපේක්ෂා වේදනාවක් ඇති වෙනකොට නිර්ාමිත උපේක්ෂා වේදනාවක් ඇති උනායි කියලා දකිනවා. එතකොට මේ සුඛ වේදනාව නැත්නම් නිර්ාමිත ප්‍රීතිය, නිර්ාමිත සුඛය නැත්නම් උපේක්ෂා වේදනාව කෙනෙක්ගේ සිත තුළ බුදුගුණ භාවනා වැඩෙන තුළින් දැනිට වන්නට පුළුවන්. ඒ වගේම දුක් වේදනාත් ඇතිවන්නට පුළුවන්. අපේ ඉදම ඉඳගෙන බුදුගුණ භාවනා වඩනවා එතකොට ශක්තියින් දෙවියින් සැවීම් ආදී දේවල් ඇතිලා කායික දුක් වේදනා ඇතිවන්නට පුළුවන් මధుරෝ කාල වැනි ඒ දුක් වේදනා ඇති වෙන්නත් පුළුවන්. භාවනා කරන මධ්‍යස්ථානයක වෙන තැනක නම් වෙනත් අය භාවනා කරනවා තමන් ඉදිරියෙන් ඉස්සරහට යනවා පස්සට යනවා මිනිස්සුහාට මෙහාට යනවා ඒ සතහන් මානසික වශයෙන් මේ මූල්‍ය අවස්ථාවලදී භාවනා කරන තරම් දියුණු නැති අයට දැනෙන්න පටන් ගන්නවා එවිට තමන්ගේ සිතේ දුක් වේදනාවක් දැනෙන සමහර තමන්ට පරිබෝධ කර වූ ශබ්ද ඇසෙන්නට එනවා. එතකොට ඒ බුදුගුණ භාවනාව තුළින් සමහරට දුක් දෝමනස වේදනාවක් ඇතිවන්නේ. මේ විදිහට විවිධාකාර දුක් වේදනා ඇති වෙන්නටත් පුළුවන්. දුක් හෝ සැප හෝ මඳහත් කවර වේදනාවක් ඇති වුණත් බුදුගුණ භාවනාව තුළදී ඒව අප දතියුතුයි. දතියුතුයි කියන්නේ මේක දුක් වේදනාවක් මේක සැප වේදනාවක් කියලා දැක ගන්න එක නෙවෙයි. ඒක ඉතින් ඕනෑම මූලික කෙනෙකුට තීසසතිකුට හරි තේරෙන එකක්. එහෙම එකක් නෙවෙයි මේ දිගතා කරන්නේ. ඒ වේදනාවේ යථා තත්ත්වය යථා පරිදි දතේතේ. සමුදේ ධම්මානුපස්සීවා වේදනා සිහිරති වය ධම්මානුපස්සීවා වේදනා සිහිරති සමුදේ වය ධම්මානුපස්සීවා වේදනා සිහිරති කියලා ඒක ප්‍රේම දැක්වෙනවා. සමුදේ දකින්න වය දකින්න සමුදේ වය දෙකම දකින්න නැතිීමේ හේතු දකින්න නැතිවීම දකින්න නැතිවීම නැතිවීම දෙකම දකින්න කියන එකයි යත්තේ. එතකොට මේ වේදනාව ඇති උනේ කවර හේතුවක් නිසාද කියලා Taman දකින්න ඕනේ. මොකද හේතුව හේතුන්නේ සහගත ඵලයක් නම් මේ වේදනාව මම හෝ මගේ වන්නට බෑ. මගේ ආත්මයක් වන්නට බෑ. තමා ඇති කරගත් දෙයක් වන්නට බෑ. සමාගය කියලා ඒකට අපිට කියන්නට බෑ. මොනවාද වේදනාව ඇති හේතු? බුදුජානන් වහන්සේ ප්‍රකාශ කරන පස්සපච්චා වේදනාව කියේ. පස්සේ නිසා වේදනාව ඇති වෙන ස්පර්ශය නිසා. මේවා පොත්වල තියෙන කර්ම මතක තබා ගන්න පමණින් හෝ යම් කිසි දේශනාවක් අසලා කියලා ඒක Taman අන් අයට කියා දෙන්නත් පුළුවන් වූ පමණින් හෝ තමා අවබෝධ කරගන්න ධර්මයේ කියලා රැවටෙන්නට නම් එපා. ඒවා තමාගේ අවබෝධ නෙවෙයි ඒවා සංඥා මාත්‍ර. මම මේ ඉරිදා ඉස්කෝලේ ළමයින් දුගන්නන විට මේ අර ළමයින් දුගන්නන ධම්පාසන ඒ විභාගත් පාස් වෙනවා නම් කිසිම අවබෝධයක් නැහැ. එවැනි දේවල් නෙවෙයි මම මේ කතා කරන්නේ. තමන්ගේ හදවත තුළින් දකින දුක් මේ වේදනා සුන්දේ දැකීම. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කොයිතරම් දුරට සත්‍යයක්ද කියලා දකින්නට පුළුවන් වන්නේ. පච්චත්තම් වේදබ්බෝ විඤ්ඤෝහි ධර්මයක්. තමාගේ ප්‍රඥාවෙන් දතේසු ධර්මයක්. මේ මම දකින දේ මේ අය දකින්නවා කියලා හිතන්න දෙපා. බුදුරජාණන් වහන්සේ දකින දේ අප දකින්නවා කියලා හිතන්නවත් එපා. තමා විසින්ම තමාගේ නුවණේ මට්ටමට අනුව දතේසු වන්නේ. මේදී වේදනාව ජනිත වන්නේ පස්සේ නිසා පස්සේට වඩා හොඳයි මනෝස්පස්සේ කියනකට වඩා මානසිකාර නිසා වේදනාව ඇති වෙනවා කියලා කිව්වා. බුදුගුණ ගැන සිහිපත් කරන විට විවිධ බුදුගුණ තුළින් විවිධාකාර වේදනා විවිධ සත්‍යයන් ඇතිවන්නේ. සමහරුන්ට සම්මා සම්බුද්ධෝ කියන වචනේ තරම් නිහිරි වචනයක් නැහැ. ඒ තුලින් ඇති වෙන ආස්වාදේ සුඛ නිරාමිස සුඛේ තරම් සුඛයක් වෙන කවර දෙයකින්වත් ලැබෙන්නේ නැහැ. සමහරවිට වෙන ගුණයක් වෙන්න පුළුවන් අරහං ගුණය වෙන්න පුළුවන් භගවාගමේ වෙන්න පුළුවන් නැත්නම් සත්තාදී මනස්ථාන බුද්ධ ගුණය වෙන්නත් පුළුවන් නැත්නම් අනුත්තර පුරිස ධම්මසාන්ති බුද්ධ ගුණය වෙන්නත් පුළුවන් මේ කවර එක බුදු ගුණයක් තුලින් හරි ඒ සුඛා නිරාමිත සුඛ වේදනාව දැනෙනවා ඊකම නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කළ යුතුයි එසේ ප්‍රගුණ කරන්නේ මේ වේදනාවේ යථා තත්ත්වයේ තීරුම් ගැනීම සඳහා වේදනාව උපාදාන කිරීම සඳහා නෙවෙයි එතකොට Tamanට තේනවා මේ තමා බුදු ගුණ දෙසට මානසිකාර ප්‍රවැත්වූ නිසා මෙන්න මේ ආකාර වේදනාවක් ඇතිනම් මේ මානසිකාර එක පැත්තක පාන වෙන පැත්තකට හරවනවා. හරවපු ගමන්ම ඒ වේදනාව නැති වෙනවා. නැත්නම් සම්මා සම්බුද්ධ කියන ගුණේ සිහිපත් කරන විට සුඛ වේදනා, අනිරාමිස සුඛ වේදනාවක් දැනිට වුණා නම් ඒ වේදනාවම සමාට ඇති වෙන්නේ නැහැ කියලා හිතම භගවා කියන බුද්ධ ගුණයේ සීපත් එකපාරටම භගවා බුද්ධ ගුණයේ සීපත් වෙනවා. එබැවින් පැත්තේ මානසිකාරයේදී බුදු ගුණම තමයි නමුත් සීපත් යන බුදු ගුණෙන් තොර වෙනත් පැත්තක්. වෙනත් බුදු ගුණක්. එතකොට සමන්ද තේරෙනවා මේ වේදනාව නැති යනවා. ඒක වේදනාව එක්කෝ ඒකේ තියෙන වැඩි අඩු භාවයක් වෙනස් වෙනවා. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එතකොට මානසිකාර ප්‍රතිබද්ධෝ ප්‍රතිපා මානසිකාර මූලකෝ වේදනාවක් පස්සේ මූලකෝ වේදනාවක් තමා ඇති කරගත්තා නෙවෙයි තමා වේදනාව විඳිනවා නෙවෙයි ආත්ති වේදනාව තමයි 57 විපක්ෂපට්ඨිතා හෝතින සතරසත්පට්ඨාන සෝතේම තියෙනවා මෙතන වේදනා මාත්‍රයක් තියෙනවා ඇති ඇති නැති නැති යන වේදනාවක් තිබීම හැර විඳින මම මෙතන නැහැ ඇති කරගත් පුද්ගලයේ වේදනාව ඇති කරගත් පුද්ගලයේ සත්‍යයක් නැහැ. මගේ වේදනාව කියලා ග්‍රහණය කරන්නට පුළුවන් කෙසේවත් මෙහි ඇත්තේ නැහැ. මේක යථා පරිද්දකින්නට ඕනේ. එතකොටයි අර නිරාමිසංසකම් වේදනා වේදීමානෝ නිරාමිසංසකම් වේදනා වේද්‍යාමිති පජානාති කියන්නේ. දෙක දැකගනී කියලා. නිකම් මේ වේදනාවක් ඇතිවීම පමණින් ඒක දැකීම නෙවෙයි මේක අදහස් කරන්නේ. වේදනාවේ යථා තත්ත්වය දක්වන හේතු නිසා හටගත් දෙයක් මේක අනිත්‍ය යන එකක් මේක නිරුද්ධ වී යන දයක් මේක මම හෝ මගේ ආත්මය නොවන දෙයක් කියලා. තොල්මත් වීමක් හෝ සිහිපත් කිරීමක් නෙවෙයි හදවත තුළින් මතුවී පිණිය යාමයි අවශ්‍ය. නැත්නම් බුදුගුණ භාවනාව තුළින් නිවන සමීපවන්න බැහැ, නිවන අවබෝධ කරගන්න බැහැ. එහෙම දකින්නකොට Taman දකින්නට ඕන ඊට යහ කාරණාවක්. මේ වේදනාව උපාදාන කිරීම නිසා සංසාරේ පුරා කොයි තරම්නම් කාල පරිච්ඡේදයක් තිස්සේ අසංඛ්‍ය බල අසංඛ්‍ය බල අසංඛ්‍ය බල ගණන් තිස්සේ කල්ප සංසාරේ පුරා දුක් ඉඳලා දුක් ඉඳලා දුක් ඉඳලා මේ තැනින් සුඛ වේදනා ඊටස්ලු දෙයක් ඒ සුඛ වේදනා ඇති වෙච්ච ගමන් නැති වෙයි කියන නැති වෙච්ච වේදනාව කිසිස්සෙ තවන්නේ නැහැ ශේෂ නොසුළු වේදනාව උපාදාන කළා ග්‍රහණය කළා ඒ ග්‍රහණය කළා ඒක සඳහා කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කළා ඒ තුළින් කම්ම භව රැස්නා භවයෙන් භවය ගැටගැස්මින් ජාතියෙන් ජාතියට ගමන් කරන්න සිදු වුණා සංසාර දුකේම නිමක් නොවුනා සරණා දුකම අනුභව කරන්න සිදු වුණා ඒකයි සිදු යථා තත්ත්වයේ ඇත්ත ඉදිරියටත් ඒ දෙයමයි සිදුවන්නේ මේ වේදනාව බුදු ගුණ භාවනාව තුළින් ඇති වෙන සුඛ වේදනාවක් නෙවෙයි ඉහළම ධාන අරූපාවච ධානයකින් ඇති වෙන සුභය මේ නිරාමිස වේදනාවක් නෙවෙයි. මහා අරහත් ඵල සමාපත්තියකින් ලැබෙන සුඛ වේදනාවක් නෙවෙයි කවර වේදනාවක්වත් උපාදාන කළ යුතු නැහැ. මෙච්ච කිංචි ලෝකේ උපාදීති කියලා ඒක නිසා වේදනාම් පස්නා වඩන එක සුදුහොඳ ප්‍රකාශ කළා. මේ ඔක්කොම ඒසා විසාර සංසාර දුකකට ඇදලා දාපු වේදනාව. දුක්ඛ සමුදයක් වශයෙන් ක්‍රියාත්මක වූ වේදනාව මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක ආස්වාදේ කරනවා නම් ඒක අභිනන්දනය කරනවා නම් තමා හරි ප්‍රඥාවන්තයෙක්ද කියලා බලන්න. නැත්තම් තමා හරි මෝඩයෙක්ද කියලා බලන්න. තමන්ගේ අවිද්‍යාව තමාගේ සිතට දිස්වී සිටී. ප්‍රඥා ඇසකින් ඒක දකින්නේ. අවිද්‍යාව පොත්වල තියෙන දෙයක් නෙවෙයි. පොත්වලින් දත හැකි ධර්මයකුත් නෙවෙයි. තමාගේ ස්පොන්තානයේ තුල ක්‍රියාත්මක වීම තුළින්ම දැකිය හැකි ධර්මයක් වෙනා. බුද්ධ ධර්මයේම එහෙමයි. ඒවා පොත්වල සංඥාවල සීමා කරලා ලේබල් අලවින එක පමණක් සීමා කරලා දකින්න පුළුවන් දේවල් නෙවෙයි. මේ විදිහට වේදනානුපස්සනාව වඩනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව ගන්නවා. චිත්තානුපස්සනාව කියන විට බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ සිත කියන්නේ විඥාන මාත්‍රය කියලා. චක් විඥාන, සෝත විඥාන ආදී කියලා. දැන් බුදුගුණ සත්‍යනා කරනවා තමයි නැත්නම් සංකේනේ සත්‍යනා කරනවා ඒක අසාගෙන ඉන්න. එතකොට අනේ සද්දේ වීම නිසා සෝත විඥානය පහළ වුණා. නැත්නම් බුදුගුණ තමන් සිහිපත් කරනවා. එතකොට මනෝ විඥාන පහළ වෙනවා. කනේ පහළ වැඩිලා සෝත විඥාන ඇති වෙනකොට මනෝ විඥාන පහළ වෙනවා. ඒ විඥාන හරියටම හරි. එතකොට මේ දැන් මේ චිත්තානුපස්සනාද වේදනාව පමණක් නෙවෙයි මේ විඥානයේ පමණක් නෙවෙයි ගන්නෙ. සංඥාවත් ගතේතුයි සංස්කාරුත් ගතේතුයි වේදනාවත් ගතේතුයි වේදනාව කලින් ගත්තු නිසා සංඥා සංඛාර විඥාන කියන කොටස් තුන මෙහිදී භාවනාවට නැගී යුතු වන්නේ. බුදුගුණ අල්ලලා අපි අරහං මේ නිසා අරහං කියලා කියනවා. අවිද්‍යාදී අරයන් නැතුව නිසා අරයන් අපේ සිත තුළ සංඥා ටිකක් ඇති වුණා. චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බෝධ්‍යානෙන් ප්‍රතිවිද කළ නිසා සම්මා සම්බුද්ධය අපගේ සිත තුළ සංඥා ටිකක් ඇති වුණා. අත්ථ විද්‍යාවන්ගෙන් හත්පසලස්තරන් ධර්මයන්ගේ සමන්නාලතෝ සම්මා සම්බුද්ධ රත්නේ විද්‍යා චරණ සම්පන්නයි. සංඥා ගොඩක් ඇතිලා නැතිලා ගියා. මේ විදිහට ඕනෑම එකක් සුගතෝ ලෝක විදෝ ආදී බුදුගුණ එක එකක් සිහිපත් කරන්න සිහිපත් කරන විට තමාගේ సంతානය තුළ සංඥා ඇති ඇති වී නැති නැති යන ආකාරය දකින්න. අරහං බුදුය ගැන ඇති වූ සංඥාව සම්මා සම්බුද්ධ ගුණයේ ගැටිල්බඳ තියෙන සංඥාව ඇති වෙන විටම නැහැ නැත්තටම නැතිලා විද්‍යාචරණ සම්පන්න ගුණයේ සිහිපත් කරනට කලින් ඇති වූ සංඥා ඔක්කොම නැතිලා ගියල්ලා මේවා සම්මා ඇති කරගත්තා නෙවෙයි සමාගයේ සංඥාත් නෙවෙයි. සංඥා සමුදේ දකින්නවා. සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මි විහෙරති වා ධම්මානුපස්සීවා චිත්තස්මි විහෙරති ආදී වශයෙන් බුදුහමදුර දක්වා තිබෙනවා ඒ කරුණක්. මොනවද මේ සමුදේ සිට ඇති වෙන්නේ? බුදුහමෝ දක්වන විඥානයේ තියෙන හේතු වශයෙන් නාම රූපච්ඡ විඥාන නාම රූප නිසා විඥානය පහළ වෙනවා කිය. නැත්තම් නාම රූප සමුදය විඥාන සමුදය කියලා බුදුහමෝ ප්‍රකාශ කරනවා නාම රූප නිසා විඥානය පහළ වෙනවා කිය. එතකොට සංඥා සංඛාරය තියෙන්නේ පස්සේ නිසා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. මේවා මේ මතක තියාගෙන පොත්වල තියෙන කරුණු යන්තම් Tamanට තේරුණාට තමා සමුදේ දැක්කවන්නේ නැහැ ওই කරුණු වල. කිසිවකව. ඒවා සංඥා බවයි. ඒවා සංඥා බවයි. එතකොට Tamanට තේරෙන්න ඕන මොන සමුදයක් ක්‍රියාත්මක වීම තුළින්ද මගේ సంతාණය තුළ මේ ධර්මතාවයන් ගයිත වූයේ. යම් කිසි හේතුවක් Taman දකිනා නම් ඒ හේතුව නිරුද්ධ වෙනකොට මේ සංඥාවට මොකද වෙන්නේ? Taman බලනකොට Tamanටම ප්‍රත්‍යක්ෂයෙන් පේනවා. සංඥාව නිසා සංඥාව ගැන දෙන හේතු නිසා සංඥාව ජනිත වුණා. හේතු නිරුද්ධ වෙනකොට මෙන්න සංඥාව කඩාගෙන හැරෙනවා. නිරුද්ධ වෙනවා. සංස්කාර ඇතිවීමේ හේතු තිබෙන විට සංස්කාර ජනිත වෙලා පහළ වෙලා ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා. සංස්කාර ඇතිවීමේ හේතු පැත්තකට ගිය විටසම සංස්කාර සංදයක් කලාහලමින් නිරුද්ධ වෙනවා. මේ සිටිවිලි ධර්ම මම හෝ මගේ කියලා නැත්නම් මගේ ආත්මය කියලා යම් කිසි කෙනෙක් ග්‍රහණය කළා නම් මේ සංඥාවල මේ සංස්කාරෝයේ යථා තත්ත්වයේ දක්නට නොහැකි අවිද්‍යාව පසුබිමින් ක්‍රියාත්මක වන නිසායි ඒ අය ඒ ආකාරයෙන් ග්‍රහණය කරන්නේ. එතකොට Tamanda තේරෙන්නට ඕනේ නැති වී ගිය මේ සංඥාවල නැති වී යන මේ සංස්කාරවල කවර දෙයක් නම් ශේෂ වෙනවද මම කියලා ආත්ම කියලා හෝ වෙන කවරාකාරකින් හෝ උපාදාන කිරීමට එවිට සමාද පස්චස්ස වශයෙන් වැටෙනවා හේතුන් නිසා ඇති වෙන ඵල ධර්ම ඵල විනා මෙතන සත්‍යයක් නැතේ මමෙක් නැතේ ආත්මයක් නැතේ පුද්ගලෙක් නැතේ ජීවෙක් නැතේ කියලා මේ අවබෝධය ලබාගත යුතුයි ප්‍රඥාව තුලින්. හිතේසත් මේ විදිහට චිත්තානුපස්සනාවේ යථාර්ථය දකිනකොට සිත නිසා තමා සංස්කාර දුකේ බින්දනම් ඉස්සලා දැක්කනේ අපි වේදනානුපස්සනාව දකින විට සංසාරයේ විදප දුක මේ වෙදීන් මේ සංසාරයේ දුක් කොක්කෝම බින්දේ සිටී පැවැත්ම තියෙනවා. සිතක් නැත්නම් සිත් මේ වේදනාවක් නැහැ. වේදනාවක් නැති පුද්ගලයෙක් ඉන්නවා නම් සත්වයෙක් ඉන්නවා නම් ලෝකේ ඒ අනු කිසි තැනක නෙවෙයි අසංයතන්නේ පමණයි. සිත නැති කාය විතරක් තියෙන බ්‍රහ්ම ලෝකයක්. කල්ප 500ක් කාලට දෙනා වෙලේ තියෙන රූපස්කන්ධය පමණක්. නමුත් කල්ප 500ක පස්සුව නැවත ප්‍රතිසම්පිය ගෙන දෙනවා. නැවත ඉදීම කොහේ හරි තැනක උපදිනවා සුබතියක නැවත අර නාම රූප ධර්ම ඔක්කොම දැනෙනවා. කොත්තන ගියත් විඥානයේ ප්‍රත්‍යක් තියෙනවා නම් එතන දුකයි පවතින්නේ. ඒ ඒ සිටේ පැවැත්ම අබම ශ්‍රේණුවක කාලයකටත් අප්‍රේණ ලක්ෂයෙන් කෝටෙන් එක කාලයක්වත් නොපැවතිය යුතුයි කියන හැඟීම සමාගයේ සිත තුළට ඇති වෙනවා නම් තමයි විඥානස්කන්ධය කෙරෙහි නිබ්බිදාව ඇතිවන්නේ. බුදුහාමුදුර දක්වනවානේ මේකම ධර්මයක් හෝ බුද්ධානුස්සති භාවනාව වැඩිම තුලින් ඒකාන්ත නිබ්බිදා ඒකාන්ත වශයෙන් කලකීමක් ඇති වෙනවා විරාගය නොයල්මක් ඇති වෙනවා ඒ වගේම කෙනෙක් නිරුද්ධ වෙලා උපසමාය සංසිඳී යනවා කියන්නේ ඒවා නිකම් වචන මාත්‍ර වලින් දකින දේවල් නේ හදවත තුළින් පස්සට අවබෝධ තුළින් ඇති කරගත යුතු ධර්ම. ඉන්න මේ විදිහට කටයුතු කරනකොට ඒක අපි වැඩපු බුදුගුණ භාවනාව පාදක කරගෙන ඒහා මිශ්‍ර කරනු ලබන චිත්තානුපස්සනාවක් වෙනවා. දැන් බයි නිසාම වැඩ කරනවා වූ ධර්මානුපස්සනාවට සතර සත්පට්ඨාන සූත්‍රයේ අවසාන වශයෙන් බුදුහමදුරක් පතේන ධර්මානුපස්සනාව. එතකොට එහිදී නිවර්ණ ගැන පළමුවෙන් අපි දත යුතුවන්නේ බුදුහාමුදුරනේ නිවර්ණ ගැන පස්වයි කතා කරන්නේ මේ කොටස් පහ ධම්මානුපස්සනා විස්තර කරන්නේ. අපි මේ ප්‍රායෝගික ඇසකින් බලන විට අපට තේරෙන ආකාරයෙන් මේ ධර්ම කරුණු හැම සූත්‍රයකින්ම වගේ ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට ඒ බුදුහාමුදුරන් පිළිවිල දක්වා ඇති අනුපිළිවෙලින් තොර වෙන්නත් පුළුවන් අපේ දේශනා. ඒ අපි දැන් බුදුගුණ භාවනා කරන විට සමාගයේ සිත තුළ සංසං ආජ්ජත්තං කාමච්ඡන් දන්නස්ති මේ ආජ්ජත්තං කාමච්ඡන් දෝති පදානාති අසංතං ආජ්ජත්තං ව්‍යාපාද නීවරණං නැත්ති මේ ආජ්ජත්තං ව්‍යාපාද නීවරණං ති පදානාති ආදී වශයෙන් දක්වනවා කාමච්ඡන් ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්චේ චිකිත්සා කියන නීවරණ ධර්ම ඇතිනම් ඇති කියලා දකිනවා නැති නැති බව දකිනවා නුතිපුම් මේ නීවරණ ධර්ම ඇති වුණාට පස්සේ ඇති උනායි කියලා දකිනවා තියෙන නිවන් ධර්ම ප්‍රහාණය වුණාන් ප්‍රහාණය වූ බව දකිනවා. ඒ ප්‍රහාණය වූ නිවන් ධර්ම නැවත නැවත කිසිදාක නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වුණා නම් ඒ බවක් දකිනවා. ඒකට තමයි මේ බුදුගුණ භාවනා කාර්යන කාලේ පරිච්ඡේදය තුළදී කාමච්ඡන්ද නීවරණය දැනුනේ නැහැ. ව්‍යාපාද නීවරණය දැනුනේ නැහැ. නිදිමතට යට වෙලා නිදිසිවේ නැහැ. තීන නිද්ද නීවරණය දැනුනේ නැහැ. ඒ වගේම විචිකිච්ඡා නීවරණය සිතට පහළ වුණෙත් නැහැ. උද්දච්ච කුක්කුච්ච හිත එහාට දුවදුවා මෙහාට දුවදුවා හිත විසිරු විසිරි යන උද්දච්චයක් හෝ කුක්කුච්චයක් පහළුනේ නැහැ. මේ නැති බව සමන් දකින්න ඕන තමන්ගේ సంతානය තුළ මේ දීවන. එතකොට ජනිත වෙනවා ප්‍රීතිය. මෙන්න මේ ප්‍රීතිය ජනිත කර ගැනීම සඳහා තමයි බුදුගුණ භාවනාව තුළින්ම ලැබෙන ප්‍රීතියකුත් තියෙනවා. බුදුගුණ භාවනාව තුළින් తాවකාලික වශයෙන් ජටපත් වූ කෙලෙස් ගැන අවබෝධයක් ඇති වෙන ඇති වෙන විට ඇති වෙන ප්‍රීතියකුත් තියෙනවා. ඒ අවබෝධය තුළින් ඇති වෙන ප්‍රීතිය බුදුගුණ තුළ භාවනා වැඩි වීම තුළින් ඇති වෙන ප්‍රීතිය සුඛයට වඩා ගැඹුරු එකක්. තමාගේ සංස්කාරය තුළ රාගය නැත්තම් දේශය නැත්තම් මෝහය නැත්තම් ගෑවිලාවක් නැත්තම් ගෑවෙන්නේවත් නැත්තම් ඒ දැස බලන විට බුදුහාමුදුරුවෝ දක්වන්නේ අත්‍යබික්කේ නිරාමිසා නිරාමිස තරා පීතියක් බිකේ නිරාමිසා නිරාමිස තරා සුඛාදී වශයෙන් නිරාමිස තරෝ පීතියක් තියෙනවා මහණේ නිරාමිස තරෝ සුඛයක් තියෙනවා ආදී කරුණු ඒ කියන්නේ ඒවා මේ ඇත්තේ ඉන්නේ කිව්වොත් එතකොට ඒ වේද ඒ නීවරණ නැති බව දකිනවා නිරාමිත ප්‍රීතියක් ඇති වෙනවා සමාගයේ సంతානය තුළ ප්‍රීති සම්බොද්ධංගය දැන් තිබෙනවා කියලා දැසෙති දැන් බොද්ධංග භාවනාව වෙදින්නේ බුදුගුණ භාවනාව වඩ විට ඒකෙම සිද්ධිය පවත්වාගෙන පවත්වාගෙන ගියා සති සම්බොද්ධංගය සමාගයේ సంతානය තුළ දියුණු වුණා බුදුගුණ භාවනාව තුළින් ධම්මවිචේ සම්බොද්ධංගය ගිරව් කියන්නාසේ බුදුගුණ කියලා ලබන්නට පුළුවන් එකක් නෙවෙයි උන්වහන්සේගේ ඒ ලැබෙන දුක්ඛ සත්‍ය පිළිසඳ දැකේ කොහොමද සම්දේ සත්‍ය පහණය කළේ කොහොමද අවිද්‍යාව නිරුද්ධ කළේ කොහොමද ආදී කරුණු දක්නා විට ධම්මවිචේ සම්බුද්ධමේ ප්‍රාත්මකයි නැත්තම් උන්වහන්සේගේ ගුණ සිහිපත් කරන විට අපගේ මේ සංස්ථානුතර නාම නාමස්කන්ධ ධර්මයන් ඇති වී නැති යාම තමයි සිදුවන්නේ හා ප්‍රතිබද්ධ වූ රූපස්කන්ධයත් ඇති නැති යනවා කියලා දකිනවා නම් එතනත් ධම්මවිචේ සම්බුද්ධංගේ ඇතිවන්නේ මේවා හේතුන් නිසා ඇති වෙනා හේතුන් නැති වෙනකොට නැති වෙනා මේවා අනිත්‍යයි නිරුද්ධයි අනාත්මයි කියලා දකින කොට ධම්මවිචේ සම්බොධ්‍යංගය ඇතිවන්නේ මෙලවාගේ සමාගයේ සංකාණය තුළ ඇති වුණා නම් ඇති වූ බව දකිනවා ඒ නිර්වාමිත තීර්ථිය තවත් එතකොට වැඩි වෙනවා එතකොට සතිය ධම්මයේ දීර්ඝයක් මේ භාවනා කිරීමේදී අල්ල ස්වභාවයෙන් කුසීත බවින් නිදකිර කරා කරපු භාවනාවක් නෙවෙයි ප්‍රබෝධයකින් ප්‍රබෝධවත් මනසකින් විනා යන සිතකින් කළ භාවනාවක් නම් නියමිත ගානට වීර්යය ඇති කළා ධික වීර්යයට සිතපත් කරගත්තේ නැහැ අති දීන වූ ඉතා කුසීත තත්ත්වයටපත් කළෙත් නැහැ මන්දගාමී වුණෙත් නැහැ අති අනුද්දේශකාරී වුණෙත් නැහැ එතකොට තමයි තේරෙනවා වීර්ය සම්බොධ්ජංගය තමයි සුතතිය තියෙනවා කියලා සීල සම්බොධ්ජංගයේ තියෙන දේ දකිනවා පස්සද්ධිය නීදී සිටේ සංසිඳීමක් දකිනවා තමන්ගේ සිත තුළ කෙලෙස් සංසිඳීම උපසමාය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ අභිඥාර ඒකාන්ත නිබ්බා විරාගා නිරෝධය උපසමාය සංසිඳීම මේක තමයි පස්සද්ධ සම්බොජ්ජංගය කියන්නේ මේ පස්සද්ධ සම්බොජ්ජංගයේ බුදුගුණ පහනා තුළින් තමාගේ හිත තුළ ජනිත වුණොත් පමණයි දකින්න පුළුවන් වන්නේ තමාගේ సంతානය තුළ සංසං ආජ්ජත්තම් පස්සද්ධ සම්බොජ්ජංගං අතිනේ ආජ්ජත්තම් පස්සද්ධ සම්බොජ්ජංගෝති පජානාති කියලා දකින්නට පුළුවන්කම තියෙනවා ඊළඟට සමාධිය සිටේ සමාහිත භාවයක් ලැබලා තියෙනා නම් බුදුගුණ භාවනාව තුළින් ධ්‍යාන ලැබලා හරි විදර්ශනා භාවනාව තුළින් මේ සමාධි මට්ටම් වලට සිට පැවැත්තිලා හරි ඊනවා නම් සමාගයේ සමාධි සම්බුද්ධංගයක් ලැබුණා කියලා දකින්නත් පුළුවන්. මේ සියල්ලම අනිත්‍ය සංස්කාර ධර්මනාත්මයි කියනකොටම සිත ඒ විදිහට සිතන විටම සිත උපේක්ෂාවටපත් වෙනවා උපේක්ෂා සම්බුද්ධංගයෙන් වැඩෙනවා. මේ විදිහට සත්‍ය බුද්ධංග ධර්මයන් සමාගයේ සංස්කාරණය තුළ දිනුන ආකාරයෙන් දතේ බුදුන භාවනාව තුළින් එහෙම දකින විට කවුද මේ සත්බොධංග ධර්මයන් ඇති කරගත්තේ? කාමද මේ සත්බොධංග ධර්මයන්? නැත්නම් මේවා ඇති මේ හේතු මොනවද? මේවා නැතිවන්නේ කෙසේසින්ද? මේවා නැති ගියාට පස්සේ මොනවද ශේෂ මාර්ගයක්පත් ඉතිරි වෙනවද? මේ ආදි කරුණු දකින්න ඕනේ. එහෙම දකිනකොට ඒ බොද්ධංග භාවනාවකුත් ඒ අතරතුරේ තේනවා බුදුගුණ භාවනාව සම්බන්ධ වෙලා. ඊට පස්සේ කියන කරුණු දෙක තමයි තාම වැදගත්. පංචස්කන්ධ ධර්ම සහ චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් බුදුගුණ භාවනා දෙකීම. එනා කලින්ම කීවා මේ දේශනේ පටන් ගන්නා විටම වාගේ බුදුගුණ භාවනා වඩින්ද සංස්කාර ධර්ම රාශියක් ඇති ඇති නැති නැති යාම හැර වෙන කිසිවක් නැහැ. ඒ සංස්කාර ස්කන්ධේ පංචස්කන්ධේ සංස්කාර ස්කන්ධය ඇතිවීමක් නැතිවීමක්. ඇතිවීමින් නැතිවීම පවත්වාගෙන යෑමක්. බුදුගුණ භාවනා වඩේට සිතානුපස්සනා ගැන කතා කරන විට මා කියව මේ ආයත සිතක් පහළ වෙනවා කියලා බුදුගුණ අසනවා නම් තමන් සත්‍යයන කරනවා නම් සෝත විඥානය සහ මනෝ විඥානය තියෙන බුදුගුණ ගැන සිතනවා නම් මනෝ විඥාන ආදී ඒ විඥාන සංවේදන්ත වීමක් බුදුගුණ භාවනා පහළ වෙන විට සංඥා පහළ වෙන ආකාරය කතා කළා. ඒ සංඥා ස්කන්ධය පහළ වීමක් සංස්කාර පහළ වීම ගැන අපි කලින් කියවා. ඒ සංස්කාර ස්කන්ධය පහළ වීමක් මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ගොඩක් පහළ වී පහළ වී නැත්නම් ඇතිවීමෙන් නැතිවීමේ යාමක් මේ සිදුවී සිදුවී යන්නේ මේ සිතට අනුකූලවම සමාගයේ කයත් ප්‍රයත්නයි සිත්ජ රූප තේනවා මේ දන්නවා සිනහ වුණාට පස්සේ තත්ත්වයට කොහොමද තරහ ගියාට පස්සේ තත්ත්වය කොහොමද රාගයක් ඇති වුණාට පස්සේ තත්ත්වය කොහොමද ඊර්ෂ්‍යාවක් ඇති වෙනකොට මගේ මූණේ හිම ස්වරූපේ මොකද්ද? උන්නා මගේ මූණ කැළපතක් වගේ ලෝකයක් තියෙනවා. මේ මනස කියවන්න පුළුවන් සත්‍යයක් තියෙන්න ඕනේ නැහැ. මූණෙන් කියන්න පුළුවන් මේ මිනිස්සයා ඉන්නේ නුස්නාගතිය. මෙයා ඉන්නේ තරහගතිය. මෙයා ඉන්නේ තරම් සතුටක ඉන්නේ දුක ආදී කරුණු. මොකද සිත නිසා රූප කලාප වෙනස් වෙන නිසා. බුදුගුණ භාවනා වඩන විට විීතාකාර සිතිවිලි පහළ වෙනකොට ඒ සිතිවිලි හා ප්‍රතිබද්ධිත වූ රූප කලාප ඇති වෙමින් නැති වෙමින් ගියා රූපස්කන්ධයේ පැවැත්මක් පැවැත්මක්. එතකොට බුදුගුණ භාවනාව කියන්නේ පංචස්කන්ධයන්ගේ පැවැත්මක්. ඒ පංචස්කන්ධ ධර්ම බාහිර ලෝකේ නෙවෙයි පවතින අජ්ජත්තිකං වායිති අජ්ජත්තිකං වා ධම්මේසු ධම්මානුපස්සී ඊරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී ඊරති කියලා බුදු වචන රස්තරන් නෙවෙයි මිල කරන්නට බැරි බුදු වදන් මේවා දකින්න කෙනෙකුට ඒවැය තියෙන අගේ තේරෙන්නේ එතකොට Tamanට තේරෙනවා මේ බුදු ගුණ භාවනාව කරන විට ආධ්‍යාත්මික වශයෙන් සමාගයේ సంతානය තුළ අධ්‍යාත්මික වශයෙන් මේ පංචස්කන්ධ ධර්ම ඇති වී ඇති නැති නැති යාමක් මේ සිදී සිදී සිදී සිදී එන්නේ මෙතෙක් කළා සිදුවනෙත් ඒකයි ඉදිරියට සිදුවන්නෙත් ඒකයි දැන් කවුද මේ බුදුගුණ භාවනා කරන්නේ කරන විට මොකද්ද සිදුවන්නේ ඒ තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් බුදුගුණ භාවනාව තමන්ගේම පංචස්කන්ධ බුදුගුණ භාවනා කරන්නේ තමන්ගේම පංචස්කන්ධ ඒ දිව්‍ය අවස්ථා දෙකේදීම සිදුවන ක්‍රියාවලිය අධ්‍යාත්මිකව පංචස්කන්ධ ධර්ම ඇතිවීමින් නැතිවීම යාම තමන්ගේම පංචස්කන්ධ ධර්ම තමන්ම අල්ලාගෙන කැරකෙනවා නමුත් ලෝක සත්‍යයට දකින්නට බෑ මේ කැරකීම අවිද්‍යාවෙන් වැහිලා කරුණාවත ධර්මයේ පරමාර්ථ වශයෙන් මතු කරගන්නට බෑ හදවත තුළින් දැකලා මතු කරලා දකින්නට පුළුවන් කෙනෙකුට පමණයි අපකීපීවයක් සත්‍යතාවය වටහාගත වෙයි කියන්නේ කවදා හරි දවසක මේ අයට වටහා ගත්තොත් එදාට පෙනේ මේ ආමුදු මොකද්ද මේ දෙවිවි කිය. දේශනා කලේ කියන්නේ නැතුව සමහරු දෙවිවා කියලා කියනවනේ අපට තේරෙන්නේ නැතිව. එහෙම තේරෙයි. එතකොටයි තේරෙන්නේ බුදුගුණ භාවනාවකුත් නැහැ බුදු කෙනෙකුත් නැහැ බුදුගුණ භාවනා කළ කෙනෙකුත් නැහැ හේතුන් මත ඇතිවී ඇති නැති නැති යන රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ත්‍රයක් ඇතිවීමෙන් නැතිවීමෙන් නැවත ඇතිවීමෙන් නැවත නැතිවීමෙන් හේතුන් ඊට වෙනට ඇතිවීමෙන් හේතුන් නැතිවෙන්න නැතිවීමෙන් යන ක්‍රියාදාමයක් මේ සිදුවන්නේ මම කියලා ග්‍රහණය කළා මගේ ආත්මය කියලා ග්‍රහණය කළා මගේ සම්මා සම්බුද්ධ රත්නය කියලා ග්‍රහණය කළා මගේ බුදු පියාණන් වහන්සේ කියලා ග්‍රහණය කළා මගේ බුදු මේනන් වහන්සේ කියලා ග්‍රහණය කළා මොනවද මේවා සියල්ලම තමාගේම සංස්කාර ස්කන්ධය සිටිවිලි ධර්ම වෙන කිසිවක් නෙවෙයි අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වන තාක්කල් මේවා උපාදාන කිරීමක් සිදු වෙනවා අල්ලා ගැනීමක් සිදු වෙනවා එතකොට මේ සිටිවිලි මේ පංචස්කන්ධ ධර්ම බුදුගුණ භාවනා කරන එක තිබුණු පංචස්කන්ධ ධර්ම එකක්වත් හේත නැතුව මේ විදිහට ලැබිලා. දැන් විනාඩි 5කට කලින් තිබුණු බුදුගුණ භාවනා කරන විට තිබු පංචස්කන්ධ ධර්ම එතනම නිද්දේලා ගිහිල්ලා. දැන් මේ පවස්නා වූ අධ්‍යාත්මික සංස්කාර ධර්ම අධ්‍යාත්මික සංස්කාර ධර්ම අරමුණු කරමින් සංස්කාර ධර්ම සංස්කාර ධර්ම වලම පැටලෙමින් කරන පැටලිල්ල සමා දකිනවා දකිනකොට දැන් තියෙන මේ පැටලිලි සංස්කාර පංචස්කන්ධ ධර්මات මෙතනම නිරුද්ධ වෙනවා අලුත් පංචස්කන්ධ ධර්මයක් තියෙනවා කෝ මෙතන මමෙක් කියලා ගන්නට දෙයක් කෝ මෙතන ආත්මයක් කියලා ගන්නට ග්‍රහණය කරන්නට දෙයක් එහෙම ග්‍රහණය කරා නම් මොකද්ද මගේ සිත තුළ පැවතෙන්නේ එහෙම දකිනකොට තේරෙන්නට ඕනේ අනේ මේ කරුණ මගේ සිත තුළ විද්‍යමාන වෙච්ච බව මේවා ක්‍රියාත්මක වෙච්ච ආකාරය මේකයි දැක්කේ නැති මෝඩකම තිබුණානේ මේ තියෙන්නේ මගේ හිත තුළ තියෙන මෝඩකම කියලා ඒ මෝඩකම මේ අවිද්‍යාව දකින්නට පුළුවන් මේ විතර අපි කියපේක මතක් කරලා අපි ගෙදර ඉහෙල්ලා තීපත් කිරීම තුළින් මේ අවිද්‍යාව දැක්ක කියලා හැම හිතන්නේ දෙපා මෙයා හොඳද එතකොට තමයි මේ අවිද්‍යාව දකින්නේ ප්‍රඥා ඇතිකින් ඒහා ඒහා සම්බන්ධ වූ ඒ පංචස්කන්ධ ධර්ම නිවී යාමක් එතෙන්දී සිදෙනවා මේවා අනිත්‍යයි අනිත්‍ය නිසාම නිරුද්ධ වී යනවා නිරුද්ධ වී ගියාට පසු ආත්ම කියලා ගන්නට කිසිවක් ශේෂ වෙන්නේ නැහැ කියන විට ඔය පංචස්කන්ධ ධර්ම නෙවිලා හිත හිස් යනවා හිත හිස් වෙනවා කියන්නේ ශූන්‍යතාවයකටපත් වීම බුදුගුණ භාවනා තුළින් මේ ශූන්‍යතාවයේ දක්ින විට දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ දතියතේ ওই ශූන්‍යතාවය දැක්කාට පස්සේ බුදු ගුණ ඇත්තෙත් නැහැ. බුදුහාමුදුරුවෝ ඇත්තෙත් නැහැ. තමන්ගේ රූපය ඇත්තෙත් නැහැ. පිටිවිලි ක්‍රියාත්මක වීමක් ඇත්තෙත් නැහැ. නිසල වූ සිතක් හිස් වූ බවක් අරමුණු කරමින් ඔහේ ප්‍රයත්නක් විනා කිසිවක් නැහැ. ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි. ඒක සංසිඳලා ඒක සංසුන් වූ තත්ත්වයක්. මේ සංසිඳීගේ සංසුන් වූ සාන්ත වූ ප්‍රණීත වූ තත්ත්වය හා සංසන්දනය කළ බලන තමන්ගේ කලින් පැවති පංචස්කන්ධයන්ගේ පැවතීම සැපද දුකක්ද කියලා. එහෙම බලනකොට Tamanටම පේන ඕන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීමමයි දුක්ඛ සත්‍යය කියන්නේ. මේවා ඇතිවීමේ හේතුවක් තියෙනවා නම් ඒකමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා දකින්න ඕන. මේ පංචස්කන්ධ ධර්ම සාවකාලික වශයෙන් යටපත් වෙලා අරමුණු දුවී පවතින එක සාන්තයි ප්‍රණීතයි ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ රූප නිරෝධය වේදනා සංඥා සංඛාර විඥාන හේක විඥාන හැර අනිත් ධර්මයන්ගේ తాවකාලික වශයෙන් පහළ වෙන සියුම් ධර්මයන්ගේ නිරෝධයක් එතන තියෙනවා විඥාන මාත්‍රයට මහා ඒහා ප්‍රතිබද්ධ වූ සම්බන්ධිත වූ වේදනා සංඥා සංඛාර ආදී සිසු ධර්ම ඊටාම් සියුම් වශයෙන් උත්‍යාසක වෙනවා. මතු පිට ඕලාරික තත්යන් ඔක්කොම සබ්බ සංඛාර සමතෝ සත්‍යයට පත් වෙනවා. ඒතං සන්තං ඒතං පනේතං යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පරිපනි සබ්බෝ සංනක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කෙතෙන්දී නාම ධම්ම නිරුද්ධ වෙලා රූප ධම්ම නිරුද්ධ වෙලා නමුත් නිවනට තමපත් වෙලා නැහැ සිස් භාවයක සිටපවතින මේක සංස්කාර ධර්මයක් මම මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරන්නට ශීසවන ඉතිරිවන එකම ධර්මතාවය මේක පමණයි මේකත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත පවතිනවා නැති වෙනවා නමුත් මේ ඇතිවීම පැවතින් ඒකේ මේ ඉඳලා දකින්නට තරම් සියුම් ප්‍රඥාවක් තිබෙන කිසියෙක් මට මේ දක්වා පසුගිය අවුරුදු 30 තුළදීම හම්බෙලා නැහැ. ඒක නිසා ඒක අනිත්‍ය බව දකින්න ඒක නැති වුණාට පස්සේ අනිත්‍යයට යනවා. ඒක ආත්ම වශයෙන් ගන්නනම් මෙහෙම ඉතිරියලා තියෙන එකම ධර්මය වූ ඒ දේ ආත්ම වශයෙන් ගත්තා නම් ඒක නිරුද්ධ වුණාට පසුව මොකද්ද ආත්ම වශයෙන් ගන්න දෙතුරන්නේ මොකද්ද මම වශයෙන් ගන්න දෙතුරන්නේ කියලා දකින්න දකිනකොටම රේසිව රෝයිසිස් භාවයේ නැති ගිය තව හිස් භාවයකට සිතපත් වේ සාන්ත වූ ප්‍රණීත වූ භාවය මේ ධර්මයක් මත එපා කියලා අතහැරලා නිවන සාන්තයි නිවසමෙන් කියලා කියලා හිතන කොට නිවන සිතපත් වේවි. ඒක නිරෝධ සත්‍යයේ නිරෝධ සත්‍ය දැකීමට මේ ආකාරයෙන් බුදුගුණ වැඩිම මාර්ග සත්‍ය කියලා අවබෝධ වේවි. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම තුළින් නිවන සාක්ෂාත් වෙනවා බුදුගුණ භාවනාව දිසි පරිදි සතර සත්‍යපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයෙන් වැඩුවොත්. ඉතින් මේවා සෑම දිනකටම කරන්නට පුළුවන් දේවල් නෙවෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ බුදේලා අවුරුදු 2600කට පසු හරි මෙවැනි දේශනාවක් අපි ඉදිරිපත් කළා. ඉදිරිපත් කලේ කිසියක් නම් කිසියක් මේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් වශයෙන් ප්‍රතිපත්ති පූජාවකින් පූජා කිරීමට උන්වහන්සේ දැකපු ධම්මයි අපි මේ දකින්නේ. උන්වහන්සේ අවබෝධ කළ නිර්වාණ ධාතුවයි අපි මේ අවබෝධ කරන්නේ. උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ අපි මේ ගමන් කරන්නේ. උන්වහන්සේ අද ලෝකේ පහළ වුණේ නැත්නම් එදා බුද්ධත්වයට පත් වුණේ නැත්නම් අද අපි සිටින්නේ કોઈ ලෝකෙද කියන්නද දන්නේ මරණයෙන් පස්සේ કોઈ ලෝකෙට යයිද කියන්නද දන්නේ නැහැ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් පසේ බුද්ධත්වයට ප්‍රාර්ථනා නොකරන කෙනෙක් කොච්චර සංසාරික දුකක් තව ඉදිරියේ දිලින්ද වෙයිද දන්නේ මේ සාවිසාර දුකක් නිමාදම වේ සම්මා සම්බුද්ධ රත්නයේ ගුණ සිහිපත් කරන්නේ දෙයිදී පරමාර්ථ ධර්මයක් දැකලා පරමාර්ථ ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගෙන ඒවා ඉක්මවාගෙන යන නිවනට සිතපත් කරගත්තොත් ඒ නිවනට සිතපත් කර ගැනීම ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේට කළ ඉහළම බුද්ධ පූජාවක් වනවා. ආමිෂ පූජා කෝටි කෝටි ගණක් කළාට වැඩිය ඒ පූජාව බුදුරජාණන් වහන්සේ අගයනවා නියතයි අද වැඩ සිටියානම්. ඒකයි සත්‍යය. එතකොට මේ දේශනාව තුළදී අපි කරපු කරුණු වල කෙටි සාරාංශයක් ප්‍රකාශ කරන මේ දේශනාව දැන්ම කරනවා. අපි ප්‍රකාශ කරේ බුදුගුණ භාවනාව තුළින් නිවන් ලබා ගත හැකි ආකාරයක් කරන කියනයි නැත්නම් ධ්‍යාන ලබා ගත හැකි ආකාරයක් ප්‍රකාශ කරනවායි කියලා ඒවා සම්ප්‍රදායික අදහස් නෙවෙයි පොත්පත්වල සඳහන් වෙන කරුණු නෙවෙයි කිසියෙක් කියන දේවල් අපට ඇහෙන කරුණු දේවල් ඒ වන්ට ලැබෙන දේවල් නෙවෙයි සමාජය අපේ අර කලින් දේශනාවත් එක්ක ඒක අහපු කෙනෙක් නම් ඕක ටිකක් මතක තියාගන්න කියලා විතරයි. එතකොට මේ කරුණු උපලදී දෙලින්ම දත යුතු වන්නේ බුදුගුණ භාවනා වඩන විට හෝ බුදුහාමුදුරු කෙන සිහිපත් කරන විට තමාගේ චිත්ත සංස්කාර ධම් නැති නැතිවීමක් හැර වෙන කිසිවක් නැහැ මේක මුළු විශ්වයේම පොදු ධර්මතාවයක් සමාගයේ සූපේ සමාගයේ සිත තුළ ලෝකයක් පවතින මේ සිතිවිලි ඇතිවීම තුළින් පමණයි හිත නැත්නම් ලෝකයක් නැහැ සිතේන නියති ලෝකෝ චිත්තස්ස පරිකස්සති සිතින්ම ලෝකය ඇදගෙන යනවා සිතින්ම ලෝකය දාගත් කොටනවා සත්තු එහෙම තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ඉතින් ඒව වචන මාත්‍රයේ ගැඹුරින් දකින්න දකිනකොට තමයි තේරෙන්නේ ඒ කතාව. එතකොට ඒ ඊදී ඊට පස්සේ සතර සත්පට්ඨාන ධර්මයන් වැඩි යුතු ආකාරය ප්‍රකාශ කළේ පළමුවෙන් වේදනාන් ප්‍රශ්නා ගන්නවා වේදනාව යථා සත්‍ය දකින්න අනිත්‍ය විරෝධය ආදී කරුණු දකින්න. ඊට පස්සේ චිත්තානුපස්සනාව ගන්නේ චිත්තානුපස්සනාවේදී මා කතා කරේ නෑ බුදුහාමුදුරුවෝ චිත්තානුපස්සනාදී කොටස් දවසක් ප්‍රකාශ කරලා සලාගම් වාචිත්තම් සදෝ සම්මාචිත්තම් විතරාම් දීතන දෝපන්නේ සදෝ සම්මාචිත්තම් සමෝහං වාචිත්තම් රාග දෝෂ මෝහ සහිත සංකිට්ඨං වාචිත්තම් වික්කිට්ඨං වාචිත්තම් සංකිට්ඨ හැකුණොසේ විසුණුසේ මේ එකක්වත් බුදුගුණ භාවනාවේ නැති බවක් දැකිනවා නම් ඒක බලා හොඳයි ඒදී සම්මාහයට සිතක් තමයි ඇතිවන්නේ සමාහිතං චිත්තං සමාහිතං සමාධිමත් සිතක් තියෙන්නේ ඒ සමාධිමත් සිතේ තත්ත්වය තමයි අපි ඒදී ප්‍රකාශ කරන්නේ. එතකොට ඒකෙදි ඒ සිතේ ස්වરૂපය දකින්නට ඕන සිත ඇතිවීම නැතිවීම ඇතිවීමේ හේතු නැතිවීමේ හේතු ඒවා අනිත්‍ය ඒ වගේම විද්ධ විඥාන සානාන්ව. ඊට පස්සේ ධම්මානුපස්නා ධම්මානුපස්නාවේදී පළමුවෙන්ම නීවරණ නැති බව තේරුම් ගන්න ඒකින්දී ඇති වෙන පීතිය තව තවත් උපනංවා ගැනීම සඳහා සතිය දියුණු වී ඇති ආකාරය ධම්මවිචේ වැඩි ආකාරය එතකොට පීතිය තවත් දුර දීර්ඝ සම්මතයෙන් පැවතු ආකාරය එතකොට පීතිය තවත් වැඩි වෙනවා ඒ ප්‍රීතිය නිසාම සිතේ සමාධිය ඇති වෙනවා. පස්සබ්ද කාල සුඛම් වේදේති සුඛනෝ චිත්තං සමාධියට කියලායි බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මෙන්න මේ සමාධිමත් සිත විදර්ශනා ඇසකින් ඇති කරගත්තු මේ සමාධිමත් හිත තුළින් තමයි සමාහිතෝ යථාභූත සම්පජාන සමාධිමත් හිතින් තමයි ඇත්ත ඇතියෙන් දකින්නේ ඇත්ත ඇතියෙන් දකින විට තමයි පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම හැර වෙන කිසිවක් මෙතන නැහැ කියලා දකින්නේ. ඒ පංචස්කන්ධ ධර්ම මේ මේ හේතු නිසා ඇතිලා මේ මේ හේතු නැතිව නැති වෙනවා. නැති යන පංචස්කන්ධ ධර්ම වල කිසිවක් හේතුවන්නේ සියල්ලම අනිත්‍ය සියල්ලම නිරුද්ධ වී යනවා. මෙතන ආත්ම වශයෙන් හෝ මම වශයෙන් හෝ සත්පුද්ගල වශයෙන් හෝ ගැනීමට කිසිවක් හේතුවන්නේ නැහැ කියන නේද කියන අවබෝධය ඇති වෙන ශූන්‍යතාවයකට සිතපත් වීමක් සහ එහිදී චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම ශූන්‍යතාවයේ ඉක්මවා යාමනුත් නිවන සිතපත් වීමක් ගැනයි අපි ප්‍රකාශ කරන්නේ. ඉතාම කෙටි සරල සාරාංශය. හොඳයි ඒ විදිහට කටයුතු කිරීමෙන් තුළින් මේ ඇයටත් නිවන් ලබා ගැනීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මම දැන් නිම කරනවා. දෙවියන් බ්‍රහ්මයන් සැප සීල ලෝකවාසී සත්‍යයන් දැන් අපි සිඳෙමු. ආකාශත්තාරි බුම්මත්තා දේවා බ්‍රහ්මමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා පාපුනන්තෝ සිවං පදන්න ආකාශත්තාරි බුම්මත්තා දේවා බ්‍රහ්මමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරන් දක්ඛන්තු මං සදා ආකාශත්තාරි බුම්මත්තා දේවා නාගමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා පාපුනන්තෝ සිවං පදම් ප්‍රාර්ථනා කරමි ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හොතු සම්බ දුක්ඛා සමුච්ඡතු මේ කළ කුසල සත්‍යයෙන් මේට නිවන සැලසීමට වාසනාව සත්‍ය උදා වේවා අභිවාදන සේවිස්ස නිච්ඡං උද්ධාප්පායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සංග සම්පත්තිනේ මෙත අතෝ නිබ්බාන් සම්පත්තේ ඥාතේ සමිඤ්ඤතු සුපත්තේ වා නිවස්සල දේවා